නිසාතය ආ තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ඉතින් <laughs> ඔව් අනේ මං හරි ආසාවෙන් හිටියා ඔබතුමත් එක්ක කතා කරන්න ධර්මයේ පිළිබඳ ඉතින් ටිකක් මං දන්න ඔබතුමා බොහොම ලස්සනට ගලපලා කොහොමද ඇතුලේ තියෙන දේ එළියට දානවා කියලා. ඉතින් ඒක මම මේ නවොත් එක්කත් කතා කර කර හිටියේ ඒකයි. මේ ශාන්ත මහත්තයා මේ ඉතින් ධර්ම කරුණම් කියන්නේ වශයෙන් ගත්තොත් නම් ඉතින් අර මට ගොඩක් දැනගන්න ඌමනාව තිබ්බේ අර හුස්ම රැල්ල පිළිබඳව මං ගැන මං හිතන්නේ යන්න ඕනොත් දන්නේ නැහැ මුකු පොඩ්ඩක්. මගේ නම කුමුදු. හ්ම් කියන්න බලන්න විස්තර ටික. ඔව් මම එංගලන්තේ ඉන්නේ. දැන්ට අවුරුදු 20කට 20 ඉස්සෙල්ලා ඇවිල්ලා. ඉතින් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඉතින් නිශාන්ත මහත්තයා දැන්ට අවුරුදු 3කට වගේ ඉස්සෙල්ලා මේ මේ මොකද මේ මේ මේ මේ මේක කියන්නේ නැතුව මේ <laughs> කතාව පටන් ගන්න බෑ. අර මගේ පුතාට පොඩි මේ කොවිඩ් අර කාලේ එයාට කෝවිඩ් හැදිච්ච වෙලාවේ මරණාසන්න තත්ත්වයටම පත් වුණා. ඊට පස්සේ එතකොට තමයි මට මේ අරුණදන් මහාමුදුරුවන්ගේ ධර්ම වැඩසටහන සාකච්ඡාවක් අහන්න ලැබුණේ. ඉතින් ඉස්සෙල්ලා හිටියේ හරිම හරිම හරිම අමුමව මෝහ පුතජනභාවයේ හිටිය මනස. අද හැමදාම බණ ධර්මය අහා හිටියේ මොකක් හරි හිතට සැනසීම හොය හොය මෙතන මොකක් හරි තියෙනවා කියන අන්නේ එහෙම එකක් නැතුව ධර්ම ඥාන මොකුත් තිබුණේ ඉතින් ඔහොම අහගෙන යනකොට දැන් එදා එහෙම ඒ පුතාගේ අර සෝකේන්නේ හිටියේ දරුවගේ. එතකොට අර දෙයක් කියන එක නැහැයි කියන එක වැටහුණා අර විඥානයේ කොහොමද සැකසෙන්නේ කියන එක අර රන්දන් මහාමුදුරු කියන එකෙන් අර අවබෝධ වුණා ඒ වෙලාවේ ඉතින් එදා ඉඳලා ලොකු මානසික පරයාසයකට පත් වුණා. ඒ පත්වීම තුළ හිතාගන්න බැරිවිට පස මම හොයන්න ගත්ත ධර්මය මොකක්ද මේ මට වනේ කියලා කියන්නේ ධර්මය මං එදා හපු එක මනසි ඉටේතිච වේදනාව නැති වුණහම මං බැලුවා මොකක්ද වනේ කියලා උනේ කියලා අහනකොට අහනකොට ඉතින් ධර්මය ඊට පස්සේ ධර්ම දැනුම වගේ ඊට පස්සේ ලැබුණා ටිකක් ඉතින් මොකක්ද වෙන්නේ අදටත් මං ඒක හොයනවා කුතුහලයේ තියෙන්නේ ඉතින් මහත්මයා ඉතින් එදා ඒ වෙච්ච දේ නම් ඉතින් එදාම ඉතින් අර තිබිච්ච ඇතුළන්ත තිබිච්ච කොහොම දියවිලා ගැලවිලා කුඩුපට්ටම් වෙලා ගියා. ඉතින් ඒ සුවේ ඉතින් අදටත් විඳිනවා ඉතින් විඳිමින් පවතිනවා. ඉතින් ඒකයි මම අර ඔබතුමාටත් කියලා එව්වේ මේ මම ඔබතුමා මගේ ඇතුළාන්තයේ මේ විස්තර කරන්න කියලා මම පළවෙනි මේ මැසේජ් එකෙන් දැම්මේ ඒක. ඉතින් මට ඔව් එහෙම එහෙම අය මුණ ගැහුණාම මම ඉතින් කියනවා මොකද මොකද එකපාරට කියන්නත් බයයි මොකද ධර්ම දැනුමක් නැහැනේ මහත්මයා මට මේක මේ මං ඇත්ත මම මේ අහම්බෙන් මේ මේ මේ ගඟට වැටිච්ච කෙනෙක්නේ ඉතින් ඒ හින්දා මට ඉතින් හරියට අර ඔබතුමා කියනකොට ඉන්න බෑ මේක කියන්න ඕනේ කියලා හිතෙනවා අනේ මේ ඇතනේ කියලා මොකද එකිනෙකාට වෙනස් මේ ඇතුලාන්තේ අවංකව ඇතුලාන්තයට දැන්න දේ පයි කියන්නනේ අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම මට මට හරි සතුටුයි අර එක සැනක ඔබතුමා කියනවා අර ගඟයි අර අහසයි හඳයි ගඟයි අර ගඟට එළිය වැටුණාම එතන ඒ පුදුම ශක්තිතාවයක් ගැඹුරු දෙයක් බොහොම සියුම් ලෙස ඔබතුමා එදා වර්ණනා කරනවා කියන්නේ කියනවා කියනවා කියන එකට ඇත්තටම ඒක තමයි සිද්ධිය වෙන්නේ ඇත්තටම ඒක ඒක ඒක කෙනෙකුට ඒක අවබෝධ වෙන්න වුණා නම් එයින් එහාට දෙයක් නෑ අහන්න ඇත්තටම. හරියටම හරි. ඇත්තටම ඒක තමයි ඒක වචනෙන් කියන්න බෑ ඔච්චරයි කියන්න පුළුවන්. බෑ බෑ. ඒක තමයි ඇත්තටම වෙන්නේ නිශාන්ත මහත්තයා. එතකොට මේ පහුගිය දවසක මම අර ස්වාමින් වහන්සේටත් අර ධම්ම රතනනේ. ඔව්. උන්වහන්සේටත් මම කතා කරා දවස් දෙකක් විතර. මං උන්වහන්සේට පහුගේ දවසත් කතා කලා දෙයක් යම් දෙයක් දැන් නෙමින් පවතින දෙයක් කියන්න මට හිතන ඔබතුමාත් එක්කත් ඒක කතා කළා මොකද හුස්මරැල්ල ඒ කියන්නේ මහත්මයා මං දවසක් නිකන් මං දැන් මේ ගමන මෙහෙම යනකොට ඇත්තටම අර මුලින්ම මට තෘෂ්ණාව හිම්පිටිම නැති වෙලා ගියා තෘෂ්ණාව කියන එක Mm-hmm. සහ මුලින්ම නැති වුණා මහත්තයා. Mm-hmm. මට මගේ ඕනම දෙයක් මට මගේ කයවත් කය කියලා දෙයක්වත් කිසිම අර ඒගේ කෙරෙහි වටිනාකම අර ඇල්ම සහ මුලින්ම අර මොකද මගේ පුතාව මට නැති වුණ වෙලාවේ දරු සෙනෙහස තමයි මම හිතන්නේ මේ ලෝකේ තියෙන කෙනෙක් ඇලිලා තියෙන මහාම තද බලම බන්ධනේ. දරු සෙනෙහසයි දෙමව්පියෝ. ඒ දරු සෙනෙහස කියන එක ගැලවිලා යනවා කියන්නේ කෙනෙක්ගේ එයාට මේ ලෝකේ හොල්ලන්න පුළුවන් ඇත්තටම. ඒ කියන්නේ හරි හරි අම්මා තාත්තට කියන්නේ දරුවන්ට රැඳිලා ඉන්න අයට මේක ගැලවෙන්න පුරු හොල්ලා ගන්න පුළුවන් එයාලට. එතකොට මේ දරු සෙනෙහස ගැලවෙනකොටම අර තෘෂ්ණාව කියන එක ගැලවිලා ගියා. එතකොට අර මෝහය කියන එක නැති වෙලා ගියා. ඒවට අර රාගය කියන එක අර දෙයක් කියන එක අහු නොවුනට අර දෙපැත්ත දිත්වේ අර අර දෙපැත්තට වැනි වැනි හිටන ගතියක් තිබ්බා. ඊට පස්සේ අර ධර්මයේ අහනකොට අහනකොට මහත්මයා අර ඒ ඒ ද්විත්වය කියන එකත් ඇතුලෙන් ටික ටික ටික ටික හෙමින් හෙමින් හැබැයි එකපාරට නෙමෙයි හෙමින් හෙමින් හෙමින් හෙමින් දිය වෙලා දිය වෙලා යන ගතියක් දැනෙන්න ගත්තා. දැන් මේ මොහොත වෙනකොට මම දැන් අර මං කිව්වේ මම දවසක් මෙහෙම නිකන් වාඩිලා ඉන්නකොට ඒ ධර්මදේශනාවක් අහන් ඉන්නකොට මට දැනෙන්න ගත්ත මේ එළියේ භෞතික දේවල් ඔක්කොම මාත් එක් මගේ හුස්ම රැල්ලත් එක්කම රිද්මයකට උඩ යට පහළට යනවා වගේ. උඩට පහළට ඒ කියන්නේ මගේ මම මම මේ නිකන් 3D එකකින් වගේ මම බලන් ඉන්නවා. ඒ වුණාට මාත් එක්කම මේ උඩ මගේ භෞතික වස්තුම තර නිකන් තරංගයක් වගේ ආකාරයක හුස්ම ඉහළට යනවා හුස්ම පහළට යනවා අරවත් අර විදියටම ගමන් කරන ආකාරයක් ඉතින් එදා මට මේ මහා පුදුම මේ එකක් දැනුනේ ඔක්කොම කිසිම ඔක්කොම දේවල් ඉතින් ඒ කියන්නේ ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මොන බොරුවක්ද මොන මායාවක්ද කියන එක එදා තමයි හරියටම දැන් සති දෙකකට වගේ ඉස්සෙල්ලා මට ඒ එතන කියන්නේ මාව තල්ලු වෙලාම ගියා. ඒකෙන් පස්සේ මහත්තයා අර අර හැම වෙලාවෙම අර රිද්මයේම ගත කරන රිද්මය තුලම තමයි හැම වෙලාවෙම අර දැනෙන්නේ. ඒක ඒක දැනීමක්කුත් නෙමෙයි ඒක කියන්න තේරෙන්නේ අර දේක ඇල්ම හැමදේම එහින් පිටීම නිකන් මම නිකන් ඇතුලේ නිකන් කිසිම දෙයක් නැති වෙන තත්ත්වය නිකන් රොබෝ තත්ත්වයේ ඇතුළාන්ති. ඒ කියන්නේ ගල් වෙලා වගේ ඔක්කොම දැන්. ඒ කියන්නේ කරන කෙනෙක් නෑ දැන් හැම වෙලාවෙම අර බාහිරේ මමත් එක්කම මේ නිකන් රූකඩ වගේ එහිට මෙහිට ගමන්ක සැරිසරනවා දැ කොයි වෙලාවෙ හරි මේකින් මම මිදිල යනවා වගේ අන්න එම ගතියක් තියෙන මට දන්නෑ මම මේ තව මොකක් හරි මේ මයාවක පැටලෙනවද මේක සසය ගමන මේකද කියන එක මට ඔබතුමාත් එක පොඩ්ඩක් කතා කරන්නේ එහෙමනවා හොඳයි. ඇත්තටම ඔය තියෙන්නේ හරිම සියුම් තැනක් නේ. ඔය ඇවිල්ලා තියෙන්නේ අන්තිමට. හරි හරියට හරි. දැන් බලන්න අපි කවදාකවත් මේ ආස්වාස ප්‍රාස්වාස රැල්ලත් එක්ක මේ අපේ ජීවිතේ මේ ඒ කියන්නේ සිතන බවක් කතා කරන බවක් ක්‍රියා කරන බවක් අපිට එච්චර අහුවෙලා තිබුණේ නැහැ. ඒ කියන්නේ ඔය ඔය ඒ කියන්නේ මේ සිත කය වචනය කියන තුනනේ ඔය තියෙන්නේ. ඊට පස්සේ ඕක තව ටිකක් අපි ගත්තොත් එහෙම තව පොඩ්ඩක් ගත්තොත් ඒ කියන්නේ මනෝ සංකාර, වචී සංකාර, කාය සංකාර. ඔය තුනත් එක්ක මේ ආසස ප්‍රසවාස රැල්ල කොහොමද සම්බන්ධයේ තියෙන්නේ කියලා අපිට එච්චරම තේරුමක් තිබුණේ නැහැ. මොකක් මේ මේ මෑතක් වෙනකම්. අපි අහලා තිබුණේ ආසස ප්‍රසවාස රැල්ලත් එක්ක ආනාපාන සති කියන භාවනාව නේද? අපේ විදර්ශනාවක්වත් අහලා තිබුණේ නැහැ. නේද? එතකොට බලන්න ඕ එතකොට මේ ආනාපාන ආනාපානයේ කියන එක ආස්වාස ප්‍රාස්වාස රැල්ල. ඕක තියෙන නිසානේ දැන් මේ වෙලාවේ ජීවත් වෙන්නේ. කන තියෙන කෙනෙක් වෙන්නේ. එතකොට ජීවත් වෙන නිසානේ අර තුන් ආකාරයක සංකාර ටික ඇති වෙන්නේ. ඔව්. එතකොටම පේනවනේ මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා කියලා. එහෙමයි. <laughs> ඕ නේද? දැන් මලමිණියක සංකාර නැහැනේ මොනවාක්වත් ඔය જાති තුනේ. ඔව්. <laughs> ඔව්. මට තව එකක් අතු කරන්න පුළුවන් වේද සමා වෙන්න මහත්මයා. දැන් මට හැම ඒතෙන්දි මට තේරුම් ගියා මේ භෞතිකයත් සියල්ලම ගැබ් වෙලා තියෙන්නේ මේ මේ මේ ප්‍රාණ වායු මේ වායුවේ තියෙන්නේ. ඒ කියන්නේ වෙන කොහෙදවත් මේ මේ අපි දකින මේ ලෝකය කියන එක මේ මේ රැල්ල තුල තමයි තියෙන්නේ මාත්මේ. මේ වෙන කොහෙවත් නෙමෙයි මේක තියෙන්නේ. මේ මේක ඇතුළාන්තේ මේ රිද්මේ තමයි මේ භෞතික නිර්මාණ මේ හැම දෙයක්ම සැකසිලා තියන්නේ කියන එක තමයි එදා මට මට දැ අවබෝධ වුණා නමුති එක හරිද දන්න අපි යංකු තවටියක් එහාට එතකොට ඔබතුමියට බලන්න පුළුවන් ඒක කොහොමද ඇත්තටම මොකක්ද ওই කතන්දරේ කියලා තව චුට්ටක් යන්න මේ මේකනම් ගැඹුරු කතාවක් අපි කතා කරන්නේ දැන් හොඳේ ඒ කියන්නේ මේ වැඩි එළියට ආපු නැති කතාවක් හොඳේ මොකද එහෙම කෙනෙක් එනකම් බලන් හිටියාද වෙනකම් දැන් අර මං කතා කරපු තැනින්ම මේ දැන් බලන්න අර තුන් තුන් තුන් ආකාරයක සංඛාර ටිකත් එක්ක එහෙනම් මේ ආසස් ප්‍රසස් රැඳි තියෙන සම්බන්ධයක්. අපි හිතමු මෙහෙම. අපි හිතමු දැන් ওই සංඛාර එනකොට රාග දේශ මොහ යෙදෙනකොට අපි හිතමු ඇලෙන ස්වභාවයක් ආවා කියලා. මේ ඇලෙන ස්වභාවයක් ආවම දවන දරුවට ඇලිලා හිටියේ. නේද? අන්න බලන්න අර දැන් ඔයාලා ඔය කතාව මම මේ ගන්නෙ. බලන්න අන්න හරි. ඒ ඒ ඒ වෙලාවේ බලන්න දැන් දරුවා මේ මරණාසන්න මොහොතේ ඉන්නකොට ඔබගේ ආස්වාද ප්‍රසවාස රැල්ල තිබුණේ කොහොමද ඒ වෙලාවේ? වේගෙන් වේගෙන් දුවනවනේ. ගින්නේ. ඇයි හිත ගිනි අරගෙන? හිත ගිනි අරගෙන අන බලන්න. ඒ කියන්නේ හිත හිත ඒ වෙලාවේ තියෙන ලොකු චලනයක. ඒ චලනයත් එක්ක ඒකට අනුරූපව ආස්වාස ප්‍රාස්වාස රැල්ල දුවනවා මෙහි හූ ගාලා. වචී සංකාර, මනෝ සංකාර, කාය සංකාර තුනම ඒකට අනුරූපව වෙනස් වෙලා. අන්න බලන්න. ඒ ඒකට අනුරූපව වෙනස් වෙලා. එතකොට දීර්ඝ ආස්වාස, දීර්ඝ ප්‍රාස්වාස, කෙටි ආස්වාස තට්ටක් මේ ඒක අර දැන් ඔබතුමීට මේ අත්දැකීම තියෙන නිසා මම මේ පොඩ්ඩක් මතක් කරන්නේ දැන්. එතනට ගලප ගන්න. එතකොට බලන්න. එතකොට ඒත් හොඳට බලන්න ඔන්න ඔතනදී දැන් ඔය ඔක්කොම විස්තර ටික දැනගන්නේ කොහෙන්ද? අපිට ඇහැ තිබුණාට කන තිබුණාට නහය තිබුණාට දිව තිබුණාට කය තිබුණාට ඔය පහෙන් අරගෙන මේක දැන් මෙහෙම හදාගන්නේ කවුද මේ හදාගන්න කෙනා නේද මනස මේ සිත හරහා මනස ගොඩනගාගත්ත තැනින් නේද දැන් මේ වෙන්නේ එහෙනම් ඔබට පේනවද මේ මනසේ ඒ කියන්නේ දැන් ඔබ ඔබ ඔබ මේ ධර්මයේ හොඳට ස්පර්ශ කරපු කෙනෙක් නිසා ඔබට තේරෙනවා අපි යමක් හිතන්නේ ඒ කියන්නේ මනෝ සංකාර වෙන්නේ මේ සිත කියන එක වැඩ කරන්නේ මනස මුල් වෙලා. මනස මුල් වෙලා. එතකොට අපි සිහි කරනවා කියන තැන යමක්. අන්න බලන්න මනංච පටිච්ච ධම්මයට උපදීදී මනෝ විඥානං කියන ස්වභාවයේදී මන මුල් වෙලා තමයි සිහි කරන හැටි කියලා දෙන්නේ. කොහොමද සිහි කරන්නේ කියලා. ඔන්න බලන්න. කතා කරන එකක් ගත්තොත් එහෙම කතා ඔබ දැන් කතා කරන එක ගත්තොත් එහෙම ඔන්න උතන්ට ගන්නකෝ. දැන් ඔබ කතා කරනවා. දැන් අපි දුම් පුතා කියලා. හිතනවා. දැන් හිතන්න පුළුවන් පුතා ගැන පුතා. ඔන්න හිතුවා. පුතා කියලා කතා කරනවා. පුතා කියලා කතා කරනකොට දැන් වචනයක් පිට වෙන්න ඕනේ නේ. ඔන්න බලන්න. ඒ වචනේ පිට වෙනකොට කොහොමද වචනයක් පිට වෙන්නේ? අපි ওই ඉස්සලා ඔන්න ඔන්න ඔය චුට්ටෙන් ගලවගෙන ඇවිල්ලා අපිට පස්සේ ගැඹුරට පොඩ්ඩක් යක්. හරි? කොහොමද වචනයක් පිට වෙන්නේ? කොහොමද වචනයක් පිට වෙන්නේ? කටට පුළුවන් ද නිකන් වචනයක් පිට කරන්න? බෑ. කටට වචනයක් කට කට කට ක්‍රියාත්මක වෙන්නේ මේ කය ක්‍රියාත්මක වෙන්නේ මේ හිතින් හදලා දෙන ක්‍රමයට අනුව. ඒ කියන්නේ මේ කයට බෑනේ සිහි කරන්න. මේ කට කියන තැන තියෙන්නේ කය කොටසක්. මේ මේක මස් ගොඩක් විතරයි. එතකොට මේ යන්ත්‍රේ ක්‍රියා කරවන්නේ කින් ඕනේ කොහේ හරි. නේද? ඒ ක්‍රියා කරවන්නා තමයි මනස. මනසට පුළුවන් සිහි කරන්න පුතා කියලා කතා කරන්නේ කොහොමද කියන එක. එයා සිහි කරනවා. එතකොට බලන්න මනසට කර මනසින් ඉන්නේ සිතුවිල්ල. මේ මනස තුලින් ගොඩ නැගිලා ඉන්නේ සිතුවිල්ල. ඒක අපිට වචනයක් හැටියට පුතා කියලා එළියට යන්නේ ප්‍රාස්වාසයක්. ඔබ බලන්න ඔබ කතා කරන්නේ ආස්වාසිය තුලද ප්‍රාස්වාසිය තුලද කියලා. දැන් පොඩි පරීක්ෂණයක් කළා බලන්න. ඔබ හිතන්නකෝ මෙහෙම ඔබ ඔබ පුතා කියලා තප්පර 30ක් විතර අදිනවා නම් ඇදලා කියන්න ඕනේ නම් ඔබට මොකද්ද වෙන්නේ කියලා බලන්න process එක කොහොමද වෙන්නේ? ඔබ පුතා කියලා ඔබ බලන්න අර පුතාට කරදරේ වෙච්ච වෙලාවේ ඔබතුමාට ඔබතුමීට ওই වගේ එකක් නේද ආව එකපාරම. ඇදලා දාපු එක කොච්චරක් වෙලාට ගියාද? හොඳට බලන්න. ඈ මහත්මයා එක ගින්නක් එදා ඒක නම් ආන්න බලන්න. ඒ පුතා කියලා තප්පර 30ක් විතර අදින්නේ ඇදලා ඒ වචනේ පිට වෙන්නේ ප්‍රාසාදය තුල නේද? ඔන්න හුස්ම රැල්ල සම්බන්ධ වෙන හැටි බලන්න. එතකොට බලන්න ප්‍රාස්වාසය තුල මේ වචනේ එළියට යන්න නම් තප්පර 30ක් විතර ඔබ අදින්න නම් තප්පර 30කට ඇති වෙන හුස්ම ඇදලා තියාගන්න ඕනේ නේද ආස්වාසය තුල. ඔව්. ආ ඔන්න බලන්න. මේක නිකම්ම වෙන්නේ ඔන්න බලන්න. ඒකේ සම්බන්ධතාවය නේද? ආන්න බලන්න. මේක නිකම් වෙන කතාවක් නෙවෙයි. මේක නිකන් වෙන කතාවක් නෙමෙයි. මම මේක ඔබට මේ පෙන්වන්නේ. දැන් බලන්න අපිට එහෙනම් තප්පර 30ක් එක වචනයක් ශබ්ද කරන්න අපි හිතමු තොට්ටුපලයිනේ කියලා අදිනවා කියලා තප්පර 30. ඈ තොට්ටුපලයිනේ ඔහොම තප්පර 30ක් අදින්න ඊට ඉස්සල්ලා ආස්වාදයක් වෙන්න ඕනේ දේ කාන්ට පිරෙන්න ඇතුළට. ඕ ආන්න බලන්න. එහෙම එහෙම නොවුනොත් ඒ විදිහට පිට කරන්න පුළුවන් දෙක දිගට තප්පර තියා. බෑනේ. බෑ බෑ ආ හුස්ම හිර වෙනවා කියන්නේ නේද මාත්‍රේට අන්න හරි එතකොට බලන්න ඔබට පේනවා නේද එහෙනම් මේ වචන කතා කරන මේ වචන ටික හැදෙන්නේ ප්‍රාශ්වාසය තුල ප්‍රාශ්වාස රැල්ල එළියට යනකොට මේ උගුරේ මොකක්ද ඒකට කියන්නේ මේ සරාලේ කම්පණය වෙනකොට ඒක හරහා ඇත්තටම එළියට යන්නේ හුලන් ටිකක්. ඒ හුලන් ටික සරාලේ හරහා කම්පණිය වෙනකොට වායු කම්පණිය හරහා තමයි සද්දයක් ගොඩ නැගින්නේ. ආන්න බ. එතකොට මන්නේ හිතුවේ හිතුවේ සිතුවිල්ල. මනසින් ඇදලා දුන්නේ සිතුවිල්ල. පුතා කියලා. එළියට ගියේ හුලන් ටික. ඒ හුලන් ටික කම්පණිය වෙච්ච නිසා සද්දයක්. හරිනේ? එහෙම ගන්නකො. එතකොට හිතුවේ එක ගියාද එළියට? නෑනේ. හිතව එක ගියේ නැහැ සිතුවිල්ලක් එළියට ගියේ නැහැ ඔන්න මේ හුස්ම රැල්ලෙත් ඇත්ත බලා ගන්න දැන් හොඳයි ඔය හිතෙත් ඇත්ත බලා ගන්න ඔන්න බලන්න දැන් එහෙනම් ඔබට පේනවා මේ වචී සංකාරයක් ගොඩනගින්නේ ඒක මංගේ තුනයි තියෙන්නේ මනෝ සංකාර වචී සංකාර කාය සංකාර ඔය තුනයි තියෙන්නේ සියලුම සංකාර හටගන්න හේතුව තමයි අවිද්‍යාව අවිද්‍යාව පත්‍ය තමයි සංකාර හොඳයි <laughs> හොඳට බලා ගන්න එතකොට එතකොට බලන්න එහෙනම් මේ වචී සංකාරය ක්‍රියාත්මක වෙන්නේ මනෝ මනස මුල් වෙලා. මනස මුල් වෙලා කය ක්‍රියා කය ක්‍රියාත්මක කරනවා. කොහොමද කය ක්‍රියාත්මක කරන්නේ? ඔය හුස්ම රැල්ල ඇදලා ගන්න පුළුවන් වෙන්නේ කාටද? හෘදේ වස්තුවට එන ටිකක් තදට වැඩක් කරන්න වෙලා තියෙනවානේ. ඔව්. ආ එහෙනම් හෘදේ වස්තුව මනසට ඕන විදිහට ක්‍රියාත්මක කරන්න වෙන්න ඕනේ නේද? හරි නේද? ආ ඔන්න බලන්න. ඒකට සංඥාව ගෙනියන්න මොලෙත් ඒ විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනේ. සංඥාවක් දෙන්න. ආ එහෙනම් මේ මනස කියන තැන මනස මොලයයි හෘදේ වස්තුවයි දෙක අරගෙන යන ගමනක් නේද මෙතන තියෙන්නේ. හොඳට බලන්න. ඊට පස්සේ ඔබ ඔබ අපි හිතමු දැන් ඔබ ඔබ ක්‍රියාවක් කරන්න යනවා. අපි හිතමු ඔබ ඇවිදිනවා. මේ ඔබ කුස්සියට යන්න ඕනේ කියලා හිතෙනවා. එහෙම නැත්නම් ඔබ ඉඳගෙන හිටිය පුතාගේ ඇඳ ගාවට යන්න ඕනේ කියලා කොහොමද යන්නේ? කය දන්නවද යන විදිය? මේ කකුල් දන්නවද ඔබේ කය කෙලින් කරලා යන්නේ? නෑ නෑ නෑ. කවුද කියලා දෙන්නේ? යන විදිය කියන්නේ කවුද? සිහි කරලා දෙන්නේ කවුද? මනස මනසට පුළුවන්. මනස කියලා කිව්වහම ඔන්න ඔතන තියෙනවා මනෝ ධාතු, තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතු කියලා ධාතු දෙකක්. හ්ම්. මෙන්න මේ තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතුව කියන එක තමයි හත්වෙනි එක. අපිට අපි දැනගෙන තියෙන්නේ හයයි. ඒ කියන්නේ චක්කු ධාතු, රූප චක්කු ධාතු, සෝත ධාතු, ජීවය ධාතු, ගන්ධ ධාතු, ගහන ධාතු, කාය ධාතු, මනෝ ධාතු කියලා හයයි දැනගෙන තියෙන්නේ. මනෝ මනෝ තජ්ජා මනෝ විඤ්ඤාණ ධාතු කියලා තව එකක් තියෙනවා. එයා තමයි වැඩකාරයා. <laughs> එයා තමයි වැඩකාරයා. <laughs> <laughs> එයාට පුළුවන් අර 6 දිනාටම කරන්න බැරි වැඩක් එයාට කරන්න පුළුවන්. අර 6 දිනාටම සිහි කරන්න බෑ. ඒ ඒ මොහොතේදී දැනීම විතරක් ගන්න පුළුවන් කමක් විතරයි ඒගොල්ලන්ට තියෙන්නේ. දැනීමක් ගන්න. තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතුවට පුළුවන් සිහි කරන්න, රඳවන්න, ක්‍රියා කරවන්න. එහෙනම් මේ තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතුවට පුළුවන් සිහි කරලා මේ කය ක්‍රියාත්මක කරන්න. කතා කරවන්න පුළුවන්, ක්‍රියා කරවන්න පුළුවන්, හිතවන්න පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන් මෙයාට. හරිද? එතකොට බලන්න එහෙනම් දැන් ඔයාට පේනවා නේද මේ හිතන්න ගියත් මනස මුල් වෙන්න ඕනේ. මනස මොලයත් එක්ක මුල් වෙලා තමයි ඒ කතන්දරේ සිද්ධ වෙන්නේ. ඊට පස්සේ වචනයක් කතා කරන්න ගියාම ඒ කියන්නේ සිත කය වචනය කියන තුන් දොර මම මේ පෙන්වන්නේ. මේ තුන කොහොම ක්‍රියාත්මක කරන්න ගියත් මනස මුල් වෙලා තමයි වචනයක් එළියට එන්නේ. කරන්න වෙන්නේ. ආන්න හරි. එතකොට කය ක්‍රියාත්මක කරන්න වෙන්නේත් මනස මුල් වෙලා. එහෙනම් බලන්න මේ තුනේම මූල ධාතුව මොකද්ද? මනස. ආන්න බලන්න. මනස. එතකොට බලන්න දැන් ඔබ හොඳට බලන්න මේ මනස ක්‍රියාත්මක වෙනකොට මේ මනසී අපිට මනස මනසට දත්ත ඔක්කොම ගන්නේ මෙන්න මේ පංච ආයතන වලින් තමයි ඇදලා ගන්න. ඒ කියන්නේ මේ ආයතන හයෙන් ගන්න දේවල්. ඒ කියන්නේ ඇහැ කන නාසය දිව කය මන. ඒ කියන්නේ මෙන්න මේ ධාතු හයෙන් ගන්න ඒව ටික අරගෙන එකතු කරගන්න කෙනා තමයි තත්ජා මනෝ විඥාන ධාතුව. හරිනේ. මේ මනස තමයි හදාගන්නේ ලෝකය මේ දොරටු හයෙන්ම අරගෙන. එතකොට බලන්න දැන් දැන් මම ඔන්න දැන් ওই ටික ওই ටික මට බේසික් පොඩ්ඩක් කියන්න ඕන උනේ මේක අතර තියෙන සම්බන්ධය පෙන්වන්න. එහෙමයි. මේ මේ කතන්දරයේ ඇතුලේ තියෙන සම්බන්ධය පෙන්වන්න. එහෙනම් බලන්න එහෙනම් මේ ආස්වාස ප්‍රාස්වාස රැල්ල අපි හිතන් හිටියට ස්වම්භුව සිද්ධ වෙන කතන්දරයක් කියලා. එහෙම වෙන එකක් නෙමෙයි. මේක ඒ කියන්නේ මේ ආස්වාදයක් අපිට ලැබෙන්න ඔන්න ඔතෙන්ට ජීවිත ඉන්ද්‍රිය කියන එක බලපානවා. අපිට තියෙන ආයුෂ. ආයුෂ. ඒකට ආයුෂ කොහින්ද නිර්මාණය වෙන්නේ? කොහින්ද ආයුෂ අපිට දුන්නේ? ඒක පූර්ණ කර්මජව සකස් වෙච්ච කතන්දරයක්. ඇහැට තියෙනවා ආයුෂයක් කර්මයෙන්. කනට තියෙනවා, දිවට තියෙනවා, නහයට තියෙනවා, කයට තියෙනවා, මේ මනසට තියෙනවා ආයුෂය. ඒ කියන්නේ චක්කු ධාතුවට සෝත ධාතුවට ගාම ධාතුවට ජීවහ ධාතුවට කාය ධාතුවට විඥාන ධාතුවට ආයුෂයක් පවතිනවා කීක විදිහට මෙන්න හරිද එතකොට බලන්න විඥා ඒ කියන්නේ හිත තිබුණාට සමහර කෙනෙක් ගැහැපෙන්නේ නැතුව යනවා කන ඇහෙන්නේ නැතුව යනවා මේ ජීවත් වෙනකොට නේද ඒ වුණාට මනස වැඩ මනස වැඩ ඒ කියන්නේ අපි ඇත්තටම මැරිනවා කියලා කියන්නේ ආස්වාද ප්‍රස්වාසයේ නතර වෙච්ච දවසට කියලා අපි හිතන් ඉන්නේ. එහෙමයි. එහෙම මැරෙන්නේ <laughs> එහෙම මැරෙන්නේ නැහැ අපි. මැරෙන එකේ තියෙනවා හතර ආකාරයකට මැරෙන විදිය. හොඳේ ඒක අපි මේ ඒක මම උස්ම රැල්ලට පොඩ්ඩක් පෙන්වන්න හදන්නේ ඔයාට. ඇත්තටම මේ උස්ම රැල්ල. ඔව් එතකොට එතකොට බලන්න අපි හිතන් ඉන්නවා මැරුණා කියලා. හැබැයි සමහරක් අය මැරිලා නැහැ. මැරිලා තියෙන්නේ මොකද්ද? අන්න අර කිව්වා පටවියාපෝ තේජෝ වායෝ කියන හතර සතර මහා භූත වලින් ගොඩනැගිච්ච ආහාරයකයි මැරිලා ගිහිල්ලා තියෙනවා. විඥාන ධාතුව මැරිලා නැහැ. ආ මේ මේ කියන්නේ හිත මැරිලා නැහැ. හිත වැඩ කරනවා. හිත වැඩ කරන ක්‍රමයක් තියෙනවා. අන්න ඒකට කියනවා ත්‍රිජකයක් කියලා. ඒ කියන්නේ ওই ಜಾති සංජාති කියලා අපිට මේ භවයක් සකස් වෙනකොට අපි මේ උප්පත්තියකට එනකොට පියවර හතකින් තමයි අපි උප්පත්ති සකස් වෙන්නේ. ඒකේ ඔන්න දෙවෙනියට සකස් වෙන එක තමයි ಜಾති සංජාති කියලා. මේ සංජාති කියලා කියන්නේ දසක පරමාණු හතකින් සකස් වෙන පූර්ණ කර්මජව සකස් වෙන පරමාණුක ව්‍යුහයක් තියෙනවා. මේ ව්‍යුහය තමයි මෞකුසකට එන්නේ. ඔන්න ඔකට කියනවා ගන්ධබ්බයක් කියලා කියනවා. මනුෂ්‍ය ගන්ධබ්බයක් කියලා. ගන්ධබ්බාව ඔක්කන්ති හොන්ති කියන්නේ ඔන්න ඔතනට. මෞකුසට එන්නේ ඔන්න ඕක. ඔය ඔන්න ඔය කියන ශක්තිය තමයි මෞකුසට එන්නේ. හරිද? එතකොට බලන්න අපි මැරෙන වෙලාවක කෙනෙක් ඒ කියන්නේ දැන් පහනක් ගත්තොත් එහෙම පහනේ තිරයි තෙලුයි තියෙනවා. මේ තිරේ තෙලුයි තියෙන නිසා මෙතන අපි පත්තු කරලා තිබ්බොත් මේ පහන මේ පහන දැල්වෙනවා. මේ පහන නිවෙන්න පුළුවන් ආකාර හතරක් තියෙනවා. එකක් තමයි තිරේ ඉවර වෙලා මැරෙන්න නිවෙන්න පුළුවන්. එකක් තමයි තෙල් ඉවර වෙලා නිවෙන්න පුළුවන්. එකක් තමයි තෙරුයි තිරයි දෙකම ඉවර වෙලා නිවෙන්න පුළුවන්. ඊගාව එක තමයි තිරෙත් ඉතුරු වෙලා තියෙච්චිදි තෙලුත් ඉතුරු වෙලා තියෙච්චිදි වෙන හේතුවක් නිසා නිවෙන්න පුළුවන් මේක. අන්න ඔය ඔය උපමා හතරෙන් බුදු පියාණන් වහන්සේ පෙන්වුවේ කෙනෙක් මැරෙන හැටි. ඒ කියන්නේ ආයුක්කේ මරණය, කර්මක්ෂේ මරණය, උභයක්ෂේ මරණය, උපච්ඡේදක මරණය කියලා හතරක්. හතර ආකාරයක මරණයක් පෙන්වනවා. ඔතනින් දෙන්නෙක් මැරිලා දෙන්නෙක් මැරිලා නැහැ. හා හොඳයි එහෙනම් බලන්න මම මේටි කියන්නේ ඇයි මේ ඔක්කොම ආස්වාද ප්‍රසආසයත් එක්ක සම්බන්ධ නිසා හරිද මේ මේ ඔක්කොම හුස්ම රැල්ලත් එක්ක සම්බන්ධයක් තියෙන නිසා හරිද එතකොට බලන්න එහෙනම් දැන් අපි හිතන් ඉන්නවා මේ හුස්ම රැල්ල කියන එක අපිට මේ අපිට එහෙනම් භෞතිකවත් භෞතිකවත් අපිට පෙනෙන තැනක හුස්ම රැල්ලක් තියෙනවා අභෞතිකවත් පෞතින තැනක හුස්ම රැල්ලක් තියෙනවා ඔන්න කවදාවත් හවු නැති කෑල්ලක් ඕක. මම දන්නේ මේ කතන්දරේ තේරීද කියලා. ඒ කියන්නේ භෞතිකවත් අපිට දකින්න පුළුවන් මේ හුස්ම රැල්ලක් වැටෙනවා. ඒ හුස්ම රැල්ලක් වැටිලා අපිට වෙන ක්‍රියාව ක්‍රියාවලියක් අපිට අත්විඳින්න පුළුවන් භෞතිකව. ඒ කියන්නේ අපිට මේ දැන් ඉන්න මොහොත ආහාරජකයක් සකස් වෙලා තියෙනවා. උත්තුජ රූප ටිකක් සකස් වෙලා තියෙනවා. මෙන්න මේකේ හුස්ම වැටෙනවා ඉහළ යනවා පහළ යනවා හුස්ම වැටෙන ස්වභාවයක් අපිට දකින්න පුළුවන්. අපිට නොදකින්න පුළුවන් විදියකුත් තියෙනවා. නොදකින අවස්ථාවකුත් තියෙනවා හුස්ම රැල්ලක් වැටෙන. අන්න ඒකට තමයි අන්න ඒකට තමයි අර මං කිව්වේ ත්‍රිජකායක සිදුවෙන හුස්ම රැල්ල අපිට කවදාවත් දකින්න බෑ. ඒ දෙන්න මැරිලා නැහැ. හරි. ඒක ඒක මම දැනට ඒ කියන්නේ මේකේ ටිකක් ගැඹුරු කතාවක් මම මේ පෙන්වන්න යන්නේ. හොඳයි. එතකොට දැන් අපි ගමුකෝ මෙහෙම. දැන් ඔබතුමිය බලන්න දැන් එහෙනම් අපේ අපේ ලෝකය කියලා කියන්නේ සිතින්, ගතින්, කයින්. සිත, කය, වචනය. ওই තුනනේ අපේ ලෝකය කියන්නේ. ওই තුنين ගෙන යන ක්‍රියාවලිය තමයි අපි මේ ජීවත් වෙනවා කියලා ඉන්නේ. නම. හරිනේ? හරි. අපහැදිලි දැනක් આવුත් කතා කරන්න. හොඳේ? එතකොට එතකොට බලන්න අපි හිතමුකෝ අපිට දැන් ඔබ ඔබතුමියට දරුවාට අනතුරේ ඉන්නවා කියලා දරුවා දැන් අවසාන මොහොතේ ඉන්නවා කියලා දැනෙච්ච වෙලාව ඔබතුමියගේ මානසික තත්ත්වය කොහොමද? ගින්නි අරගෙන ආස්වාස ප්‍රාස්වාසය දුවනවා හෝ ගාලා හැම තැනම ගිනි අරගෙන අන්න බලන්න ඒ කියන්නේ අපිට දුකක් දුකක් දැනෙනකොට ඒකට අනුරූපව ආස්වාස ප්‍රාස්වාස රැල්ල වෙනස් වෙනවා. එතකොට දුක දැනුනේ බලන්න කොහටද? කයටද දැනුනේ හිතටද දැනුනේ? හිතට. අන්න ඔන්න උතන බලන්න. ඒ කියන්නේ මේ මේ අපිට මේ දුක දැනුනේ මේ දරුවාගේ පිළිබඳව දැන් මේක දැනලා තියෙන්නේ ඇහැටවත් කනටවත් නහයටවත් දිවටවත් කයටවත් නෙමෙයි අපිට මේක දැනුනේ කොහටද හිතට බලන්න හිත ඒ ආකාරයට ගිනි ගන්නකොට ඒකට අනුරූපව බලන්න ආස්වාස ප්‍රාස්වාස රැල්ල වෙනස් වෙලා තියෙනවා ආන්න බලන්න මේ ආස්වාස ප්‍රාස්වාස රැල්ල වෙනස් වෙනවා එතකොට බලන්න ඒකට අනුරූප මම ඒක ඒකත් වෙන හැටි කියලා දෙන්න. ජවන් සිත් කොහොමද හටගන්නේ කියලා උතනට. හරි? එතකොට බලන්න අන්න බලන්න. එතකොට මේක දැන් හූ ගාලා මේ හිත ගිනි ගන්නකොට බලන්න ඒකට අනුරූප ආස්වාස ප්‍රාස්වාස රැල්ල යනවා. එතකොට බලන්න දැන් ඔබ ඉන්නේ මොකද්ද? ඔබ ඉන්නේ දැන් බලන්න එකක් තමයි ඔබ රැවටිලා ඉන්නවා. රැවටිලා ඉන්නකොට මෝහ ස්පර්ශයක් උතන වෙනවා. ඔබ ඇලිලා ඉන්නවා රාග ස්පර්ශයක් උතන වෙනවා. අන්න බලන්න. හරිද? එතකොට බලන්න මේ මේ මේ මේකට අනුරූපව තමයි දැන් ඔබතුමියට මේ මේ ආස්වාස ප්‍රාස්වාස රැල්ල වැඩි. ඒ කියන්නේ බලන්න ඔබේ ඇලිලා තියෙන ප්‍රමාණයට ඔබ රැවටිලා තියෙන ප්‍රමාණයට අනුරූපව ගොඩනැගෙන කෙලිස් ටික තමයි ඔය පෙන්වන්නේ. ආස්වාස ප්‍රාස්වාස රැල්ලේ උස් පහත් වෙන වේගයත් එක්ක. ඒ කියන්නේ ආ ඔබට මේ තේරෙනවා මේ කතන්දරේ හොඳට අල්ලගන්න. ඒ කියන්නේ ඕක තමයි පෙන්න්නේ ගාමිණී සූත්‍රයේ. ගාමිණීගෙන් අහනවා ඔබට දුර ඥාතියෙක්ට කරදරයක් වෙච්ච වෙලාවක ඔබට කොයි ආකාරයට දැනෙන්නේ කියලා අහනවා. එතකොට ගාමිණී කියනවා මේ මට ඒක එච්චරම දැනෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ කියනවා ඔබට ළඟ ඥාතියෙක්ට අනුතරක් කරදරයක් වෙච්ච වෙලාවට ඔබට කොහොමද දැනෙන්නේ කියලා අහනවා. දැන් ඔන්න ඔයාගේ ප්‍රශ්නේ. ළඟ ඥාතියෙක් දරුවා. හරිද? ඒක නම් ඒක නම් හොඳටම දැනෙනවා කියනවා. ලොකු දුකක් දැනෙනවා කියනවා. අරක එච්චර ලොකු දුකක් නෙමෙයි අරක පොඩි දුකක්. ඒක සමහරකට දුකක් ඇති නොවෙන්නත් පුළුවන්. මේකට ලොකු දුකක් දැනෙනවා කියනවා. මොකක්ද ඔගේ තේරුම? ඒක වගේම දුරනාතියට හොඳක් මොකක් හරි සිද්ධ වුණොත් එයාට යහපතක් සිද්ධ වෙලා මොනවා හරි එයාට වාසියක් වුණොත් ඔබට දැනෙන්නේ කොහොමද කියලා අහනවා. ඒක එච්චරම දැනෙන්නේ නැහැ කියනවා. ඔබට ළඟ ඥාතියෙක්ට යමක් ওই විදියට දෙයක් වුණොත් කොහොමද කියලා අහනවා. ආ එතකොට ගොඩක් සතුටුයි කියනවා. අන්න බලන්න දැන්. එහෙනම් අපි මේ බැඳිලා තියෙන එකට අනුව නේද ඇලිලා තියෙ ඇලිලා තියෙන ගැටිලා තියෙන එක වෙන්නේ අපිට. දැන් දරුවට ඇලිලා තියෙන ප්‍රමාණයට රාගෙන් ඇලිලා තියෙන ප්‍රමාණයට නේද දරුවට මොකක් හරි කරදරයක් වෙන්න ගියාම ගැටීමක් ඇති වෙන්නේ. ඒ ප්‍රමාණයටම දුකක් ඇති වෙන්නේ. අන්න බලන්න. ඒ ඒක තමයි පෙන්වන්නේ. දැන් අපේ ගෙදර දැන් අපේ දරුවට මොකක් කරදරයක් වුණාට ගමේ අයට ප්‍රශ්නයක්ද? නෑ. අන්න බලන්න දුර ඥාතියෙක් නේ. <laughs> අන්න බලන්න. ඒගොල්ලන්ගේට මේ ඇලිලා තියෙන ප්‍රමාණය අඩු නිසා මේකත් එක්ක ඒගොල්ලන්ට දැනෙන දුක අඩුයි. ඔබ මේ ඔබගේ ළඟ ඥාතියෙක්, ඔබගේ දරුවා අන්න බලන්න ඔබට දැනෙන ප්‍රමාණය වැඩි. ඔබ මොකද ඔබ එච්චරට ආදරේ, ඔබ එච්චරට ඇලිලා ඉන්නේ. ඒ ප්‍රමාණයටම ඔබට දුක එනවා. එහෙනම් බලන්න මේ සැප දුක කියන එක රාග දේශ කියන එක සංප්‍රයුක්තව හට ගන්න දෙකක්. ඔබ කොච්චරක්ද ඇලිලා තියෙන්නේ ඒ ප්‍රමාණයටම තමයි ගැටෙන්න. ගැටෙන පැත්තක් තියෙන්නේ. ඔබ කොච්චරක්ද සැප කියලා අහුවෙලා තියෙන්නේ ඒ ප්‍රමාණයට තමයි ඔබට නැගින දුක. ඔය දෙක අපිට දැනෙන තැනක් තමයි ආස්වාද ප්‍රාස්වාස රැල්ල. ඔය දෙකේ නිර්ණායකයක් තමයි ආස්වාද ප්‍රාස්වාස රැල්ල. අපි දැන් බලමු ඔක වෙන හැටි ආයි තව ටිකක් හොඳේ. එතකොට බලන්න ඔන්න බලන්න. එතකොට බලන්න දැන් ඔබ අපි හිතමු දැන් ඔබ මේ ඒ සද්දියෙන් පස්සේ ඔබට යම් ධර්ම සාකච්ඡා දේශනාවක් ඇහිලා ඔබ නිවෙන්න ගත්තා. ඔබ නිවෙන්න ගන්නකොට දැන් මේ ඊයේ පෙරේද වෙනකොට ඔබ ඊටත් වැඩිය නිවෙන්න ගත්තා. දැන් සති දෙකකට ඉස්සල්ලා. ඒ වෙනකොට ඔබ ඇස් අරගෙන සමාධි මට්ටමක ඉන්න පුළුවන්. ඔබට ඒ බලන්න ඒ මොහොතේදී ආස්වාස ප්‍රාස්වාස රැල්ල දැනෙනවද ඔබට? ඒ වගේ. ඒ කියන්නේ අපිට මේ මොහොතේදී අපි අපි හිතමු හොඳ සමාධි මට්ටමකට ගියා කියලා. අපි හිතමු ආනාපාන සතිය අපි වැඩ අපි වඩනවා. අපි ආනාපාන සතිය ඔහොම බලාගෙන බලාගෙන යනකොට අපි බලන්නේ කොහොමද මේ ඔන්න ආස්වාසිය වෙනවා ඔන්න අපිට දැනෙනවා. ප්‍රාස්වාද වෙනවා දැනෙනවා. ඔහොම ඔහොම ඔහොම ඔහොම ඕක ගැන බලාගෙන බලාගෙන යනකොට එන්න එන්න ආස්වාස රැල්ල පොඩියට පොඩියට පොඩියට පොඩියට පොඩියට පොඩියට ගිහිල්ලා එක මොහොතක ආස්වාසය කියලා ගන්නත් බැරි වෙනවා ප්‍රාස්වාසය කියලා ගන්නත් බැරි වෙන තැනක් එනවා අපිට. ඔන්න බලන්න. ඒ කියන්නේ අන්න එතනදී බලන්න නිමිත්තක් නැහැ. අනිමිත්ත වෙලා. මොකද්ද වෙලා තියෙන්නේ? ආස්වාසය කියලා ඉන්නෙත් නැහැ ප්‍රාස්වාසය කියලා ඉන්නෙත් නැහැ. ඒ කියන්නේ අනිමිත්ත ස්වභාවයකට ගිහිල්ලා. ආස්වාසය වෙනවා දැනෙන්නෙත් නැහැ ප්‍රාස්වාසය වෙනවා දැනෙන්නෙත් නැහැ. හිත සමාධියකට පිටලා. එතකොට බලන්න ඒ මොහොතේදී අපිට දැනෙනවා පුදුමාකාර සුවයක්. එහෙනම් බලන්න මේ සමාධිමත් ස්වභාවයක දැන් සමාධි වුණේ ගතත හිතද? හිත. හිත සමාධිමත් වෙන යන්න බලන්න. හිත සමාධිමත් වෙනකොට හිතට අනුරූප වුණේද කය ක්‍රියාත්මක වෙන්නේ? මම ඉස්සල්ලා පෙන්වුවේ. අන්න බලන්න. කය එතකොට කොහොමද සමාධි වෙලා? කය කොහෙවත් දුවන්නේ නැහැ. එයා එයා සම්පූර්ණයෙන්ම දමණීය වෙලා ඉන්නේ. මේ කයි ක්‍රියාව ඔන්න බලන්න හිත ඇයි හිත මුල් වෙලා නේද වචන කතා කරන්නේ හිත මුල් වෙලානේ කයි ක්‍රියාත්මක වෙන්නේ එතකොට බලන්න අමුතුවෙන් කය මේ මේ සමාධි කරන්න යන්න අවශ්‍ය නැහැ හිත සමාධි වෙනකොට ඒකට අනුරූපව කයත් ඒ විදිහටම ඒකට අනුරූපව ක්‍රියාත්මක වෙනවා එතකොට බලන්න ඒකට අනුරූපව ක්‍රියාත්මක වෙනකොට ඒකට අනුරූපව හුස්ම රැල්ලත් එන්න එන්න සියුම් වෙනවා සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා ගිහින් එක මොහොතක අනිමිත්ත කියන ස්වභාවයක් දැනෙනවා. ඒ කියන්නේ නිමිත්තක් ගන්න බැරි වෙනවා. ආස්වාසිය වෙන බව දැනෙන්නෙත් නැහැ, ප්‍රාස්වාසිය වෙන බව දැනෙන්නෙත් නැහැ. එච්චරට සියුම් වෙනකොට පුදුමාකාර සුවයක් දැනෙනවා. එතකොට ඔබ බලන්න එහෙනම් මේ හිත හිත චංචල වෙනකොට ඒකට අනුරූපව ආස්වාද ප්‍රාස්වාස රැල්ල වේගින් වේගින් සිද්ධ වෙනවා. හිත නිවෙනකොට සමාධි මට්ටම කියන්නේ හිත නිවෙනකොට. හිත නිවෙනකොට ඒකට අනුරූපව ආස්වාස ප්‍රාස්වාස වෙන්න හරිම සියුම් වෙනවා. එතකොට බලන්න මේ ටිකක් සියුම්ම බලන්න. එතකොට ඔබ බලන්න හිත දුවනකොට ආස්වාස ප්‍රාස්වාස රැල්ලක් දුවනවා. හිත නිවෙනකොට ආස්වාස ප්‍රාස්වාස රැල්ලක් නිවෙනවා. එතකොට බලන්න වැඩි වෙනකොට වැඩි වෙනවා අඩු වෙනකොට අඩු වෙනවා. ඒ කියන්නේ මොකද්ද? මේ හිතේ ක්‍රියාවලිය අනුලෝමෝ සමානුපාතික වෙනවා ආස්වාස ආස්වාස රැල්ලට. වැඩි වෙනකොට වැඩි වෙනවා අඩු වෙනකොට අඩු වෙනවා. තේරුණාද? ඒ කිය ආන හොඳට බලන්න. දැන් ඔබ බලන්න ඔබ කාට හරි බනිනවා. තරහින් බනිනවා. එහෙම නැත්නම් ඔබට හයියෙන් කතා කරන්න ඕනේ කාට හරි ඇහෙන්න කියන්න. ඒ වෙලාවේ ආස්වාස ප්‍රස්වාස රැල්ල කොහොමද? දීර්ඝව ගන්න ඕනේ දීර්ඝවත්. ආන්න බලන්න. එතකොට බලන්න වචී සංකාරය දීර්ඝ එකක් වෙනකොට ඒකට අනුරූපව ආස්වාස රැල්ල දීර්ඝ වෙලා තියෙනවානේ. ඔබ හිමින් කොඳුරනවා. ඔබ හිතන්නේ ඔබ හිමින් කොඳුරනවා කියලා. එතකොට බලන්න හිමිහිට දෙන්න ඕන සාද්දෙට ඒකට අනුරූපව ආස්වාස ප්‍රාස්වාස රැල්ල ඒ විදියට සිද්ධ වෙනවා. ආන්න බලන්න. එතකොට බලන්න එහෙනම් මේ සියලු වචී සංකාර, වචී ක්‍රියා ටික අනුලෝමව සමානුපාතික වෙනවා මේ ආස්වාස ප්‍රාස්වාසයත් එක්ක. ඒ කියන්නේ වචී සංකාරයක් ගොඩනැගින්න හේතුව මොකද්ද? හිත මනස නේද? හිත මුල් වෙලා නේද ඉන්නේ ආන්න බලන්න. එහෙනම් බලන්න මේ හිත මුල් වෙලා යන ගමනක වචී සංකාරයේ අනුලෝමෝ සමානුපාතික වෙනවා ආස්වාස ප්‍රාස්වාස රැල්ලට. ඒ කියන්නේ ඇත්තටම ආයිත් අර පැත්තටමයි යන්නේ. ආයි හිතටමයි යන්නේ. හිතින් යෝග කරන හැටි කියලා දෙන්නේ. හිතින් තමයි යෝගට දෙන්න ඕන කතන්දරය දෙන්නේ. ඒ කියන්නේ ආයිත් මේ හිත තැනටමයි අපි එන්නේ. තුන්වෙනි එකත් බලන්නකෝ. දැන් ඔබ හිමිහින් ඔබ හයියෙන් හයියෙන් දුවනවා. වේගෙන් ගමනක් යන්න ඕන වෙලා තියෙනවා ඔබට. ඉක්මනට දුවලා යන්න ඕනේ. බස් එක එනවා බස් එක අන්න හෝල්ට් එකට එනවා පේන ඔබට දුවන්න වෙනවා බස් එකට නගින්න. දැන් ඔබ දුවනවා. අන්න දුවනකොට බලන්න දැන් මොකද වෙන්නේ? ඒකට අනුරූපව ආස්වාස ප්‍රාස්වාස රැල්ල වේගවත් වෙනවා නේ. ඒ කියන්නේ වේගෙන් වේගෙන් වේගෙන් වේගෙන් සිද්ධ වෙනවා. එතකොට බලන්න අන්න බලන්න. ඒ හිත ඒ හිතත් දැන් කවුද ඇත්තටම දුවන්නේ? කකුල් දෙකද දුවන්නේ හිතද දුවන්නේ? හිත දුවන්නේ. පුදුමයි නේද ඒ ඒ කියන්නේ දැන් දැන් අද උදේ ඉඳන් කරපු වැඩ ටික ගන්නකෝ ගෙදර. අද උදේ ඉඳන් කරපු වැඩ ටික ගත්තොත් එහෙම ඔය ඇහැ කන නාසය දිව කය ඔය එකක්වත් දන්නවද කරපු දේවල් ගැන? ඔය එකක්වත් දන්නවද? ඔය කය දන්නවද? උදේ අතනට ගියා, මෙතනට ගියා, අරක කරා, මේක කරා, දැන් හිටගත්තා, දැන් ඉඳගත්තා. ඔය එකක්වත් දන්නවද ඔය කය? ඔබ හිතන්නකෝ දැන් උදේ උදේ කුස්සියේ ඉඳලා සාලෙට ආවා කියලා ඔබ නිදාගෙන හිටපු කාමරේ ඉඳලා කුස්සියට ගියා. ගාඩන් එකට ගියා. ඔය එකක්වත් ඔය කය දන්නවද? ඔය ගිය බව. ඔය එන ඒකට කය කොහෙවත් ගිහිල්ලා තියෙනවද? කවුද ගිහිල්ලා තියෙන්නේ ඒකට? හිතනේ. ආ දැන් ඔබට තේරෙනවා නේද මේ කතාවේ. ඇයි අපිට ලෝකේ අහුවෙලා තියෙන්නේ පහක් වහලා එකක් අරගන්න කියපු තැනින් නේද? එතකොට පහක් වැහුවා කියන්නේ ඇහැ කන නාසය දිව කය මේ පහ වහලා තියෙන්නේ. මේ පහෙන් අපිට කවදාකවත් ඒ ඒ පහට ලෝකයක් හම්බ වෙලාම නැහැ. ඒ පහ ප්‍රයෝගික කරගෙන හිත යනවා ගමන. මනස ගමනක් යනවා. ඒකනේ සිද්ධ වෙලා තියෙන්නේ. අන්න බලන්න අර පහ උපයෝගී කරගෙන මෙයා යනවා ගමනක්. එතකොට බලන්න එහෙනම් වචී සංකාර කියන තැනත් කාය කාය සංකාර කියන තැන අපි හිතමු ඔබ හිමීට සක්මන් කරනවා. ඔබ හිමී සක්මන් කරනකොට ඔබ බලන්න ඔක්කලා. ඔබ දුවලා බලන්න දුවලා බලනකොට හති දානවා කියන්නේ මොකද්ද මේ මේක දුවනවා නේද හූගාල හෘදේ වස්තුව. ඩොම් ඩොම් ඩොම් ඩොම්. අන්න බලන්න ඒකට අනුරූප ආස්වාස ප්‍රාස්වාස රැල්ල වේගවත් වෙනවා. ඔබ හිමීට සක්මන් කරනවා. සක්මන් කරනකොට ඔබට තේරෙයි ටිකක් වෙලා යනකොට ඔබ ඔබ හරියට සක්මන කරොත් ඔබට දැනෙන ඔබට ඔබට තේරෙන්න ගන්නේ මොකක්ද නැද අවසානයේට ඔබට හරියට සක්මන් භාවනාව වැඩුණොත් ඔබ හිමීට සක්මනක් කරොත් එතන එතන හරියට Nirodheට හිත තියලා ඔබට හම්බ වෙන්නේ ආස්වාස ප්‍රාස්වාස රැල්ල ඔබට මේ ඇවිදින කතන් අන්න ඒ කියන්නේ සියුම්ම සියුම්ම ආස්වාස ප්‍රාස්වාසයක් ඔබට දැනෙන්න ගන්න හරිද එතකොට බලන්න දුවනකොට වේගවත් වුණා හිත ඒකට අනුරූපව ආස්වාස ප්‍රාස්වාස රැල්ල වේගවත් වෙනවා. ඔබ හිමිහිට සක්මන් කරනකොට බලන්න ඒකට අනුරූපව හිත නිවෙන්න ගත්තා. හිත හිතත් දුවන්නේ දැන්. හිත දුවන්නේ නැති වෙනකොට බලන්න ඒකට අනුරූපව ආස්වාස ප්‍රාස්වාස රැල්ලත් ඒකට අනුරූපව ඒ ප්‍රමාණයට ඒ ප්‍රමාණයට එයත් ක්‍රියාත්මක වෙන්න ගන්නවා. එතකොට බලන්න එහෙනම් එන සියලු කාය ක්‍රියාවන් ටික අනුලෝමව සමානුපාතික වෙනවා ආස්වාස ප්‍රාස්වාස රැල්ලට. ඒ කියන්නේ වැඩි වෙනකොට වැඩි වෙනවා අඩු වෙනකොට අඩු වෙනවා. හරි. දැන් ඔන්න මූලික කතන්දරය ඉවරයි. හරිනේ. එතකොට බලන්න දැන් එහෙනම් ඔබට පේනවා මේ අපිට නිර්ණායකයක් තියෙනවා මේ වෙලාවේ. අපි මේ වෙලාවේ බරපතල කෙලිස් වලට අහු වෙලා යනවද? බරපතල ඒ කියන්නේ අපි මේ වෙලාවේ රාගයකට අහුවෙලා, දේශයකට අහුවෙලා, මෝහයකට අහුවෙලාද කියලා අපිට බලා ගන්න පුළුවන් නිර්ණායකයක් අපි ගාව තියෙනවා. ඒ නිර්ණායකය තමයි ඔන්නේ ආස්වාද ප්‍රාස්වාද රැල්ල. තේරුණාද? ඔය ආස්වාද ප්‍රාස්වාද රැල්ල. ඕක ඕක ඇවිල්ලා හොඳම නිර්ණායකයක්. ඒ කියන්නේ මේ වෙලාවේ මොකකට අපිට ආස්වාද ප්‍රාස්වාදය වේගින් වේගින් වෙනවා නම් එක්කෝ අපි ඇලිලා, එක්කෝ අපි ගැටිලා, එක්කෝ අපි බය වෙලා. ඒ කියන්නේ අපි රැවටිලා. තුනෙන් එකක් මේ වෙලාවේ වෙලාමයි. මේ වෙලාවේ ওই තුනෙන් ওই තුනෙන් කොයික වුණත් අපේ ආස්වාද ප්‍රාස්වාද රැල්ල ඒකට අනුරූපව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඇයි බය වෙන්නේ කයද හිතද? සිතනේ. හිතන්නේ බය වෙන්නේ. එතකොට බලන්න හිතට අනුරූපව ආස්වාස ප්‍රාස්වාසයෙන් ක්‍රියාත්මක වෙන්න ගන්නවා. ආස්වාසයට ආස්වාසයෙන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? හිත ඒ විදිහට ක්‍රියාත්මක අපි දුම් බයක් වුණා. අපි පාරේ යනවා. පාරේ යනකොට අපි හිතමුකෝ එකපාරම කුලප් වෙච්ච අලියෙක් හරි මොකෙක් හරි එනවා ඉස්සරහට. දැන් මොකද වෙන්නේ? දැකපුවටම අපි බය වෙනවා. නේ? අපි දුම් පෙරහැරට ගිහිල්ලා එන අලියෙක් එනවා. ඔය පාරේ එන ගම එකපාරම කුලප් වෙනවා. කවුරු හරි කරපු නොසන්ඩාල වැඩකට. දැන් ඔබ එනවා ඒ පාරේ පැත්තෙන්ම ඉදිරියට. ඔබේ ඉදිරියට දැන් අලියා එනවා. අලියා ගොලප්පු වෙලා එනවා. දැන් මොකද හිතෙන්නේ කපා? කපාරම බය වෙනවා. දුවන්න. අන්න බලන්න පුළුවන් තරම් ඉක්මනට ආරක්ෂක තැනකට දුවන්නනේ බලන්නේ. නේද? එතකොට බලන්න ඔබට ඇහැට ගැටුනේ අලියා. ඇහැට ගැටුනේ රූපයක්. ඇහැ රූප චක්කු විඥානීය කියලා හටගත්ත තිංගං සංගති පස්ස කියලා ස්පර්ශ වෙලා වේදනා සංඥා සංකාර විඥාන කියලා හටගෙන ඔබ දැනගත්ත පණිවිඩය මොකද්ද කුලප් වෙච්ච අලියෙක් කියලා. හැබැයි ඕකනේ දැන් ආවේ. හැබැයි ඔබට එකපාරම ආවේ මොකද්ද බයක්නේ. ඇයි බයක් එන්නේ? මේ කුලක් වෙච්ච අලියෙක් කියලා දැනගත්තේ හැටියෙන් බයක් ආවා. ඇයි බයක් වෙන්නේ? ඒ බය ආපු තැන මොකද උනේ? වේගවත් ආස්වාස ආස්වාස රැල්ලක් වේගවත් ප්‍රාස්වාස රැල්ලක් ඇති වෙන්න පටන් ගත්තා. බය වෙච්ච පාර. ඇයි දැන් බය වෙන්නේ? ඔබ බය වෙන්න හේතුව ඇයි? අලියද දැක්ක නිසාද? නෑ. මොකද්ද බය වෙන්න හේතුව? දැන් අලිය හිතුනේ ඔව්. මට දැන් දැන් හිතෙන විදිය කිව්වොත් මහත්මයා බය වෙන්න හේතුව වෙනව වෙන්නේ දැන් මම මම මේ හිත පිහිටලා තියෙන්නේ මේ මම කියන කය ගොඩනගාගෙනනේ. දැන් මෙතන මම මම නැති වෙන්න ගියොත් මම නැති වුණොත් හිත පිහිටන්න තැනක් නැති වෙන හින්දා තමයි අර දුවන්නේ. අන්න හරි. ඒ කියන්නේ ඔය කය මේ කය මම. එහෙනම් මේ කය කයට අනතුරක් වෙන්න පුළුවන් නේ. මේ කය සැපයි. එතකොට බලන්න මේ කය අනතුරක් වුණොත් අවක පිහිටන්න තැනක් නැති වෙනවා මේ වෙලාවේ. එතකොට බලන්න එතකොට බය වෙන්න හේතුව මොකද්ද? ඔය කය අර අලියට අහු වුණොත් එහෙම කුඩු වෙලා යනවා. විනාශ වෙනවා. දැන් ඕකට මුකුත් වෙන්නේ නැත්තම්. උස්සලා පොලේ ගැහුවට මුකුත් වෙන්නේ නැත්තම්. අලිය පෑගුවත් මුකුත් වෙන්නේ නැත්තම්. බය වෙන්න හේතුවක් තියෙනවා. එහෙනම් කයේ අනිච්ච ස්වභාවය නිසා නේද ඔබතුමී බය වෙන්නේ. ඔය හිත බය කරන්නේ. ආ. එතකොට බලන්න එහෙනම් දැන් මේ වෙලාවේ බය වෙලා ඔබතුමියට කෙලීසයක් ඇති වෙන්න හේතු වුණේ අලියද ඇහැද ඒ දෙන්නගෙන් කවුරුවත්ද නැත්තම් ඔය හිතද? හිත. අර දිගේ ප්‍රශ්නයක් තිබිලා නෑ නේද? ඇහැ රූප ගැටිච්ච එක වින එකක්. හිත නේද පය කරේ මූ අල්ලලා දැන් පොලේ ගැහුවොත් මේක ඉවරයි කියලා. අන්න බලන්න. එතකොට බලන්න මේ ඒ කියන්නේ එහෙම බය කරන්න පුළුවන් ඇයි? මේ කය සැපයි මේ කය මම කියලා ওই හිත පෙන්වන නිසා නේද? එතකොට පෙන්නලා තියෙන්නේ කොයි කයද? දැන් ওই පෙන්නලා තියෙන කය මොකක්ද? ඒ කියන්නේ දැන් හොඳයි. ඔය දැන් ඔය අලියට අහුවෙලා පොලේ ගහන කය කොයි එකද? දැන් කල්පනා කරලා බලන්න ඔන්න ඔය කතාව. මම දැන් මේ අරගෙන ආයේ වෙන කතාවක්. හොඳයි. මේ අන්තිමට. දැන් ඔබට ඇහත්ටි අපිට පේන්නේ ඇහැට කියලා අපි දැනගෙන තියෙනවා. එතකොට ඇහෙන්නේ කනට කියලා අහගෙන තියෙනවා. අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට ගඳ සුවඳ දැනෙන්නේ නහයට කියලා ඉගෙනගෙන තියෙනවා. එතකොට රසයක් දැනෙන්නේ දිවට කියලා ඉගෙනගෙන තියෙනවා. හොඳට අහගන්න මේක. එතකොට මේ ස්පර්ශයක් දැනෙන්නේ කයට කියලා ඉගෙනගෙන තියෙනවා. එතකොට එහෙනම් අපිට ඇහැක් හම්බ වෙලා තියෙන ওই ආකාරයට කනක්, නහයක්, දිවක්, කයක්. හරිනේ? හිතන්නේ හිතට කියලා එකක් හම්බ වෙලා තියෙනවා. ඔය හයම හම්බ වෙලා තියෙන්නේ මනස තුල ගොඩනැගිච්ච සංඥා හයක් නේද? එතකොට ඔය කියන ඇහැ කොයි එකද? ඔය කියන ඇහැ ඔබට පෙන්වන්න පුළුවන්ද? අල්ලන්න පුළුවන්ද? කොයි ඇහැ ගැනද ඔය කියන්නේ? <laughs> කන්නාඩි හයක් නිවහත්ය නේද එතකොට ඒ කියන්නේ ඒ කියන්නේ ඒ කියන්නේ ඔය ඇහැ කියන එක ඔය ඔය අපි ඉගෙනගෙන තියෙන ඇහැ කියන්නේ මෙන්න මේක නේද? ඒ කියන්නේ ඇහැ රූප චක්කු විඥාන මේ තුන නිසා පේනවා. ඇහැට පේනව නෙවෙයිනේ. ඇහැයි රූපේ චක්කු විඥානය කියන එක හට ගන්න ඕනේ. චක්කු විඥානේ හටගත්තේ නැත්නම් හරියට නිර්වින්දනය කරපු තැනක් වගේ මැරිච්ච කෙනෙක් වගේ. ඒ කියන්නේ මනස හටගෙන නැහැ මේ මොහොතට. මනසින් තොරව ඇහැ රූප ගැටුනොත් එහෙම යමක් දැනගන්න යමක් හම්බ වෙනවාද? නැහැ. පේනවා කියන ස්වභාවයක් ඉන්නේ නැහැ. පේනවා කියන ස්වභාවයක් ඉන්නේ හේතු තුනක් නිසා. ඇහෙනවා කියන්නේ තැනක් ඉන්නේ හේතු තුනක් නිසා. එහෙනම් බලන්න පේනවා කියන තුන පේනවා කියන තැන කියන්නේ ඇහැ රූප චක්කු විඥානයේ කියන තුන සකස් වුණොත් තමයි පේන්නේ. ওই තුනේ එකක් හරි නැති වුණොත් පේන්නේ එතකොට එතකොට අපි අහලා තියෙනවා පේන්නේ ඇහැටයි කියලා. එහෙනම් පේනවා කියන තැනම අපි අර අහලා තිබිච්ච ඇහැ නේද ওই තියෙන්නේ දැන්. එහෙනම් පේනවා කියන තැන සකස් වෙච්ච තැනම තමයි ඇහැ ඉපදිලා තියෙන්නේ. ඔන්න ඔකට කියන මනෝ ඇහැ කියලා සලායතන ඇහැ කියලා. ඔය ඇහැ ගැන නේද අපි දැනගෙන තියෙන්නේ. ඔය ඇහැ අල්ලන්න පුළුවන්ද? බෑනේ. ඔය විදිහටම ඔය ඔය විදිහටම ඉපදිච්ච කණක් නේද අපි දැනගෙන තියෙන කණ කියලා. හ්ම්. නහය කියලා දැනගෙන තියෙන්නේ එහෙම නේද? දිව. එතකොට කය කියලා දැනගෙන තින්නේ කොහොම එකක් නේද? හ්ම්. එතකොට දැන් අලිය පොලේ ගහන්නේ කොයි කයද? හ්ම්. ගහන්න දෙයක් නෑනේ. ඒත් බලන්න මහත්තයා. මේ සියලු ලෝක සත්වයන්ට මේ කතාව ඇහෙන්න ඕනේ මහත්තයා. දැන් ඔබතුමීට තේරුණාද අපි වැටිලා තියෙන වල? අපි වැටිලා ඉන්නේ මොන තරම් නාවලකද කියලා. හොඳයි. දැන් ගන්නකො පුතාව. ඔබට එතකොට ඔබේ කයවත් අල්ලගන්න බැරි නම් ඔබ පුතා කියලා ගත්ත ටිකත් ওই ටිකම වගේම නේද? ඒ කියන්නේ රේල් පීලි දෙකක් උඩ කෝච්චියක් යනවා. එක රීල් පී එබන් මේ රීල් පීලිදි කවදාකත් හම්බ වෙනවද? නෑ. කවදාකත් හම්බ වෙන්නේ නෑ. හැබැයි මේකුත් මේ දෙක මේ දෙක උඩින් කෝච්චියක් යන්න පුළුවන් නේද? ඔව්. කෝච්චියකට එක පීල්ලක යන්න පුළුවන්ද? බෑ. පීලි දෙකක් ඕන වෙනවා නේද? ඔව්. ආ. ඈ රූප චක්කු විඥානය කියනකොට හටගන්න එක ගන්නකො එක පීල්ලක් හැටියට. හ්ම්. තිංගන් සංගති පස්ස කියලා වේදනා සංඥා සංකාර කියන්නේ අනිත් පීල්ල කියලා ගන්නකෝ. රූප නාම. එක පැත්තක් රූපය අනිත් පැත්ත නාම. ඔය දෙක එකතු කරලා යන කෝච්චිය නේද විඥානය. හරි. ඔය දෙක එකතු කරලා යන කෝච්චිය තමයි විඥානය. හැබැයි මේ දිගේ එකක් අන්න අන්න බලන්න. හැබැයි මේ කෝච්චිය ගියාට මේ විඥානේ මේ දිගේ එකතු කරලා ගියාට මේ රූපෙට කවදාවත් නාමේ හම්බ වෙලා තියෙනවද? නාමයට කවදාවත් රූපේ හම්බ වෙලා තියෙනවද? ඒකනේ න දෙයනේ. ඔන්න නාම රූප පරිච්ඡේදය. හරිද? ඔන්න බලන්න. ඒ කියන්නේ ඇහැ රූප චක්කු විඥානය කියන තැනම තමයි ඇහැ රූප චක්කු විඥානය කියන එක වෙන කතාවක්. කන සද්ද සෝත විඥානය කියන එක අභ්‍යන්තර බාහිර ගැටිලා වෙන කතාවක්. නාය ගඳ සුවඳ ගාන විඥානය කියන එක වෙන කතාවක්. මේකට එහා පැත්තෙන් වේදනා සංඥා සංකාර කියලා හටගන්න එක වෙන තව කතාවක්. හරිද? මේ දෙක එකතු කරලා විඥානය කියලා ගොඩනගා ගන්න එක තවත් එකක්. හ්ම් එතකොට මේ මේ කියන කතන්දරෙත් හොඳට බලා ගන්නවා. එතකොට හොඳට බලන්න මේක වෙන වෙන සිද්ධිය. එතකොට එතකොට බලන්න එහෙනම් දැන් ඔබට පේනවා එහෙනම් දැන් ඔබගේ කයත් පනවන්න බැරි තැනකදී හොඳට බලන්න. දැන් එහෙනම් ඔතන ඔබේ කය කියලා දැන් අපි හිතමුකෝ දැන් ඔබ ඔබතුමිය මේ දැන් ඔබතුමියට එහෙනම් මේ වෙලාවේ ඔතන කයක් පන ඔය හිත දැන් කොහෙද හටගෙන තියෙන්නේ? දැන් හටගත්ත හිත. ඔය දැන් මේ කතා කරනකොට දැන් ඇහෙන හටගන්න හිත ටික හටගන්නේ කොහෙද? දැන් ඕක හටගන්නේ කොහෙද? මේ මොහොතේ. හ්ම් අපි හිතමුකෝ මෙහෙම දැන් දැන් ඔබතුමිය ටිකකට ඉස්සල්ලා අපි හිතමු දැන් ඔබතුමිය මේ වෙලාවේ කුස්සිය දැන් ගෙදරද ඉන්නේ මේ වෙලාවේ ඔව් ගෙදරින්. හරි. දැන් ඔබතුමිය අපි හිතමු කුස්සියට කුස්සිය කියලා ඉන්නේ. එහෙනම් හිතන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ කොයි වෙලාවෙත් අපිට වෙලා තියෙන හිතපු බවක්මනේ. ඔව්. පේනවා කියලා ගත්ත දැනෙදිත් අපි හිතපු බවක් තියෙන. ඇහෙනවා කියලා ගත්ත දැනෙදිත් හිතපු බවක් තියෙන්නේ නේ. දැනෙනවා කියලා ගත්ත දැනෙදිත් හිතෝ. අපි හිතමු දැන් කුස්සියේ ඉන්නේ කියලා. ඔබ හිතන්නකෝ දැන් කුස්සියේ ඉන්නේ කියලා. හිතන්න පුළුවන් නේ? පුළුවන්. හරි. ඔන්න දැන් කුස්සියේ ඉන්නවා කියලා හිතනකොට හිතුවා. දැන් එතන වැඩ කරනවා කියලා හිතන්න. දැන් ඔබ ඉන්නේ කුස්සියේ. දැන් හිතන්නකො ඔතන ඉන්නේ කියලා. දැන් ආයිත් හිතන්නකො කුස්සියේ ඉන්නේ කියලා. දැන් කුස්සියේ ඉන්නවා කියලා හිතනකොට එතන කය තියෙනවද? නෑ. එතකොට ඒ හිත සකස් වෙලා තියෙන්නේ කොහේද? මෙතනමයි. දැන් බලන්නකො ඔබ කුස්සියේ ඉන්නවා කියලා හිතනකොට හිත තිබෙන්නේ හිත පිහිටන්නේ කොහෙද එතකොට? හිත පිහිටන්නේ කොහෙද? කුස්සිය ඉන්නවා කියලානේ හිතන්නේ. ඔව්. එතකොට හිත පිහිටන්නේ කොහෙද? ඔබ දැන් ඔතන ඉඳලා හිතනවා කුස්සියේ ඉන්නවා කියලා. ඔව් ඔතන ඉඳලා ඔබ ඔබතුමිය ඔතන ඉඳලා හිතනවා කුස්සියේ ඉන්නවා කියලා. හරි. කුස්සියේ ඉන්නවා කියලා හිතනකොට හරි ඔන්න දැන් හිතනවානේ කුස්සියේ ඉන්නවා කියලා. ඔබට හිතන්න පුළුවන්. ටිකක් සියුම් තැනක් හොඳේ. හොඳට ඥාණයෙන් අල්ලගන්න බලන්න පුළුවන්. ඔබ කුස්සියේ ඉන්නවා කියලා හිතනකොට එතන කය තියනවාද? නෑ. එතන කය නෑ. එතන කය නෑ. අන්න බලන්න. එතකොට මේ හිත පිහිටුවේ කොහෙද? කුස්සිය කියන එක. උපාදාන රූපේ. ඔව් එතකොට ඒ ඒ කොහෙද තියෙන්නේ? ඒ කුස්සිය කොහෙද තියෙන්නේ එතකොට? කුස්සියනේ තියෙන්නේ. කුස්සිය කොහෙවත් නෑ ඉතින්. රූපයක් තුර තියෙන හිතේ. උපාදාන. හරි. අපි එතනින් ඒක නවත්තමු. හරි. දැන් ඔතන ඉන්නවා කියලා හිතනකොට ඔතන නම් හිතෙනවා නේද මෙතන නම් කයක් තියෙනවා කියලා. ඔව්. ඒ කිව්ව කයි කොයි එකද? දැන් මට දැනෙන එක ගැනනේ ඒ. අන්න හරි. ඒ දැනෙන කය මොකද්ද? ඔය දැනෙනවා කියලා කියන්නේ කවුද? ඒත් <laughs> ඒත් සිතමයි. ඔය තියෙන්නේ අර මං හිතන් ඉන්න කය නේද? අර මං ඉස්සල්ල ටික ටික ඉස්සල්ල පෙන්නුවේ අලිය පොලේ ගහන්නේ කොයි කයද කියලා. ඒ කය ගැන නේද ඔය කියන්නේ. එතකොට එතකොට එතකොට එතකොට දැන් උතනින් ඔබට පුළුවන් ද ඇහෙන් කයක් පනවන්න උතනින්? ඇහැට පුළුවන් ද කයක් පනවන්න? යන්න බෑනේ මහත්යෝ බලනකොට කෙවටවත්. ආ ඒක තමයි මම අහන්නේ. එතකොට කුස්සියට යන්නත් බෑ කුහෙටවත් යන්න බෑ බලනකොට. එතකොට හොඳට බලන්න මේ කතන්දරේ. දැන් එතකොට ඔබට උතන දැන් එතකොට ඔය හිත දැන් හටගෙන තියෙන්නේ කොහෙද? දැන් ඔය ඔය හිතන හිත. මේ මේ දැන් මේ දැන් මේ පච්චුප්පන්න මොදි. ඔය හිත දැන් කොහෙද තියෙන්නේ හටගෙන? මේ වර්තමාන මේ මේ මේ මේ ඒ ඒ ඒ මොහොත හිතන්නත් අමාරුයි. ඉතින් මොහොතත් වියකිවි හටගන්නම දෙයක් නෑනේ. ප්‍රශ්නයක් තියෙනව නේද? ඒ ඒ කියන්නේ ඇහෙන් අපි දැනගෙන තියෙනවා ඇහැ ඇහෙන් රූප බලන්න පුළුවන්. ඇහෙන් පේනවා. කනට ඇහෙනවා. ඇහැට කවදාවත් ඇහෙනවද? කනට කවදාවත් පේනවද? නහයට කවදාවත් රස දැනෙනවද? දිවට කවදාවත් ගඳ සුවඳක් ගන්න පුළුවන්ද? නෑ. එතකොට කයට කවදාවත් රූප බලන්න පුළුවන්ද? නෑනේ. එතකොට මේ පහට තියෙන කෘත්‍යම් පහ. ඔව්. එතකොට හිතට මොකද්ද තියෙන්නේ? හිතන්න නේද? ඔව්. එතකොට හිතට පුළුවන් ද රූප බලන්න? හිතට පුළුවන් ද රස දැනගන්න? හිතට පුළුවන් ද සද්ධාහන්න? හිතට පුළුවන් ද ස්පර්ශයක් ගන්න? සිතට තියෙන සිතුවිලි. එතකොට එතකොට ආයතන 6 ආයතන 6ට තියෙන්නේ 6ක්. කෘත්‍යයන් 6ක් තියෙන්නේ. ඔව්. හරිනේ. එකකට කරන එකක් අනිත් එකට කරන්න බෑ. ඔව්. එතකොට <laughs> හොඳට බලන්න. එතකොට එහෙනම් මස් ඇහෙන් පුළුවන්ද උතන කයක් පනවන්න? ඇහැ කියන එක හරියට කණ්ණාඩියක් වගේ. පේනවා කියලා ඉන්නනම් මං ඉස්සල්ලත් පෙන්නවා හේතු තුනකට පේනවා කියන එක හම්බ වෙන්නේ කියලා. ඒ පේනවා කියන තැන ඉපදෙන ඇහැ කියන්නේ මනෝ ඇහැක්. ඒක අල්ලන්නත් බෑ. ඇහෙනවා කියන දෙන හේතු තුනකට සකස් වෙන්නේ. ඒ කනගේ ඒ හේතු තුනකට ඇහෙනවා කියන තැන තමයි කන ඉපදෙන්නේ. අන්න මනෝ කන. ওই විදිහට කය පොට්ටබ්බ කය විඥානය කියන තුنين හටගන්න ඉපදෙන කයක් තියෙනවා. ඒ අපි හිතන් ඉන්න කය, මනෝ කයක්. ඒ කය ගැන තමයි අපි දැනගෙන තියෙන්නේ. ඒක අල්ලන්නත් බෑ. එතකොට ඒක අනිදස්සනයි. අප්පටිකයි. අල්ලන්නත් බෑ, දකින්නත් බෑ. හොඳයි. දැන් මම අහන ප්‍රශ්නේ දැන් එතකොට ඔය හිත දැන් හටගෙන තියෙන්නේ කොහෙද? ඔතන මස් ඇහෙන් පුළුවන් ද ඔතන කයක් පනවන්න? ඇහැ කණ්ණාඩියක් වගේ. ඔබ ඒක දන්නවා. එතකොට ඇහෙන් පුළුවන් ද ඔතන කයක් පනවන්න? කනෙන් පුළුවන් ද කයක් පනවන්න? නහයෙන් දිවෙන් කයින් කය දන්නවද කයක් තියනවා කියලා ඔතන? එතකොට එහෙනම් කයක් තියනවා කියලා කියන්නේ හිත. ඒ කියන්නේ කොයි කයද? එහෙනම් හිතට කියන්න පුළුවන් මේ සිත තුල ගොඩනැගිච්ච කයක් ගැනනේ. ඔව්. එතකොට දැන් බලන්නකෝ. දැන් දැන් එතකොට ඔය ඒ එතකොට ඒ ඒ ඒ කයක් තියෙන ඔය හිතේමයි ගොඩ නැගිලා. ඔය මනස තුලමයි. ඒ කියන්නේ ඔබ කණ්ණාඩියක් අරගෙන ඔබ ඔබ ඉස්සල්ලාම කණ්ණාඩියක් අරගෙන ඒ කණ්ණාඩියෙන් ඔබගේ ඉස්සරහා තියෙන ඔබගේ අපි හිතමු පැත්තක තියෙන වස්තු ටිකක් දිහා බලනවා. කණ්ණාඩියට වැටලා තියෙනවා. ඔබේ කණ්ණාඩියෙන් බලනවා ඒ වස්තු ටික දිහා. ඊට පස්සේ මස් ඇහෙනුත් බලනවා මෙහෙම ඒ වස්තු ටික දිහා. ඔන්න හොඳට අහගන්න. මස් ඇහෙන් බලනවා වස්තු ටික දිහා. අපි හිතමු මේසයක්, පුටුවක්, බිත්තියක්, බිත්ති ඔරලෝසුවක් ඔන්න ඔය ටික තියෙන්නේ කියලා. මස් ඇහෙනුත් මෙහෙම බලනවා. මස් ඇහෙන් බලනකොට ඇහැ රූප චක්කු විඤ්ඤාණය මේ විදිහට සකස් වෙනවා. හරිනේ? ඔන්න බලන්න ඇහැ රූප චක්කු විඤ්ඤාණ ඔන්න ඔහොම සකස් වෙනවා. මස් ඇහැ මේ පැත්තට යොමු කරනකොට ඔන්න වැටුණා. ඊට පස්සේ කණ්ණාඩියලුත් මෙහෙම බලනවා. කණ්ණාඩියෙන් බලනකොට කණ්ණාඩියටත් වැටලා තියෙනවා ඒ විදිහටම. අර බිත්තිය විත්ති ඔරලෝසුව මේසි ওই ටික වැටලා තියෙනවා. දැන් මේ කණ්ණාඩිය දන්නවද ඔය බව? නෑ. එතකොට බලන්න මේ පෙනීමයි මෙහෙම මස් ඇහෙන් බලනකොට පෙනීමයි එකයිනේ. ඔව්. එතකොට බලන්න එහෙනම් කණ්ණාඩිය කණ්ණාඩියේ ස්වභාවයම තමයි ඇහැ ඇහැ වහලා ඇහැ අරිනකොට ඔය ඔක්කොම වැටලානේ ඇහැට. එතකොට කණ්ණාඩියට තෝ විදිහටම වැටලා. එහෙනම් ඇහැයි කණ්ණාඩියයි ඔන්න බලනවා ඇහැ කණ්ණාඩියක් වගේ කියලා. ඊට පස්සේ අන්න දෙවෙනි තැන. ඔය මං අහපු ප්‍රශ්නෙට උත්තරේ අන්තිම එක. ඔබවත් වැටෙන විදිහට කණ්ණාඩිය සකස් කරන ඔබවත් වැටෙන විදිහට කණ්ණාඩියට අර වස්තු ටිකත් වැටෙන විදිහට. ඔන්න බලන්න ඔබත් කණ්ණාඩියේ ඉන්නේ වස්තු ටිකත් කණ්ණාඩියට වැටලා තියෙන්නේ. මොකුත්ම නැහැනේ මහත්තයෝ කතා කරන්න එතකොට. අන්න හරි. ඔබට තේරෙන. ඒ කියන්නේ දැන් මේ කණ්ණාඩිය කියලා කියන්නේ හිත. එතකොට හිත කණ්ණාඩියක් ඉතින් ඉතින් ඉතින් ওই සිද්ධියමනේ දැන් තියෙන්නේ. ඔබ ඉන්නේ toy හිතේමයි. මගේ කය, මගේ ඇහැ, මගේ කන, මගේ නහය, මගේ දිව මේ ඔක්කොම ටික තියෙන්නේ ඔය ඔය කියන සිතුවිලි ටික ගොඩ ගොඩ නේද? එතකොට ලෝකේ කියලා හදාගත්ත ටිකක් තියෙන්නේ ඕකම ඇතුලේ නේද? ඔය මනස තුල නේද? එතකොට මේ කණ්ණාඩිය කියන්නේ ওই වගේ එකක් නේද? පේනවද දැන්? ඔබත් ඒක ඇතුලේ ඉඳගෙන අර ටිකත් ඒක ඇතුලේ තියෙන්නේ. ඔන්න හොඳට බලන්න දැන්. හොඳ එතකොට හැබැයි මේ කණ්ණාඩිය දන්නවද දැන් මේ කණ්ණාඩියට මේ ඔක්කොම වැටලා තියෙනවා කියලා නැහැනේ ආ good ඔබද මීට තේරුණාද ඒ කිව්ව කතාව ගැඹුරු කෑල්ල එතකොට එතකොට එතකොට බලන්න දැන් එතකොට එහෙනම් ඔබ හිතන් ඉන්න කය ඒක වෙන එකක් ඔය හිත දැන් එතකොට කොහෙද හටගෙන තියෙන්නේ එකක් පණවන්න පුළුවන්ද දැන්? නැහැනේ කොහෙවත් පණවන්න බෑ මේක. අන්න එතකොට දැන් ඔතන කියන්නේ කොතනද? එහෙම තැනක් නෑ. ඔතන ඔතන කිව්වට මේ එක්කෙනාට එක්කෙනා පේන්නේවත් නෑ බලන් යනකොට. අහන්න බලන්න. එහෙනම් ඔතන කියලා තැනක් පණවන්න පුළුවන්ද දැන්? ඔව්. එතකොට බලන්න ඔන්න දැන් තමයි මම අර අඩි කෑල්ලට එන්නේ. එහෙනම් බලන්න කයක් පණවන්නත් බෑ. කය ගැන මේම මගේ කය කියලා එකක් පනවන්න හිතක් පහල කරගන්නත් බැරි වෙනවා. ඒ කියන්නේ ගතතිය සකස් නොවිච්ච ස්වභාවයක් නේද තියෙන්නේ. මම ඕක තව පැත්තකින් පෙන්නන්නම්. ඇහැ රූප චක්කු විඥානය කියනකොට හටගන්න එකට අදාළ එකක් නෙමෙයිනේ නාම ධර්ම ටික වේදනා සංඥා සංකාර කියලා හටගන්න ටික. එතකොට විඥානය කියලා දැනගන්න එක ඒ දෙකටම අදාළ එකක් නෙමෙයිනේ. එතකොට බලන්න හරි. වේදනා සංඥා සංකාර විඥාන. මේ ටික නාම ටික කියලා ගන්නකෝ. රූපය කියන තැන ගන්නකෝ ඈ රූප චක්කු විඥානය කියන එක. මේ ටික තමයි කය. ඒ කියන්නේ ඇහැ කියන තැන ඇල්ලුවොත් අහුවෙන්නේ මස් ගොඩක්. කන කියන තැන ඇල්ලුවොත් අහුවෙන්නේ මස් ගොඩක්. දිව කියන තැන ඇල්ලුවොත් මස් ගොඩක්. නහය කියන තැන ඇල්ලුවොත් මස් ගොඩක්. කය කියන තැන ඇල්ලුවොත් මස් ගොඩක්. ওই තියෙන කයේ කොටස් ටිකක් නේද? එහෙමයි. එහෙනම් ওই තියෙන්නේ කය. හොඳ බලන්න. එතකොට ඇහැ රූප චක් ඇහැ රූප කියලා ගැටෙනකොට බලන්න කයේ සකස් වීමක් තියෙන්නේ. ඒ සකස් වීමට අනුරූප එකක් නෙවෙයි නේද වේදනා සංඥා සංකාර විඥාන කියලා නාම ධර්ම ටික හටගන්න ටික. එතකොට ඒ කියන්නේ ඇහැ රූප ගැටෙනකොට ඇහැ මේ හිතෙන් හදාගත්ත එක ඇහැ දැනගත්තද කවදාවත්? ඒ කියන්නේ එහෙනම් ඇහැට ගැටිච්ච එකක් නෙවෙයි නේද හිත දැනගෙන තියෙන්නේ. අන්න බලන්න. එතකොට ඇහැ රූප ඇහැ ඇහැ කන නාසය දිව කය මේ ටික කියන්නේ කය. එහෙනම් බලන්න ගත. මේ ගත ගත හිතත් එක්ක සකස් වෙලා නෑ නේද කවදාවත්? අන්න බලන්න. ඕක තමයි ඉස්සලා තින්නේ. තව විදියකට. ගත සිත කවදාවත් සකස් වෙලා නෑ. ඒක තමයි ඇහැ රූප ගැටෙන එකට අනුරූප එකක් නෙවෙයිනේ හිත හදාගන්නේ. වේදනා සංඥා සංකාර විඥාන කියලා. ඒක වෙන කතාවක්. මේ දෙක සම්බන්ධ වෙලා නැහැ නේද ඒකට? අන්න බලන්න. ඒ කියන්නේ රීල් පීලි දෙකක් නේද? කවදාකවත් එකතු නොවෙච්ච. එතකොට මේකටද මහත්මයා කියන්නේ රුප්පණය වෙනවා කියන්නේ. ඒ රුප්පණය වෙනවා කියන්නේ පටිච්ච සමුප්පන්නෝ මෙන්න මේ මොහොතේ මෙන්න මේ ගොඩ නැගින කතාවක් නේද එතකොට මේ තියෙන්නේ. මේකනේ. එතකොට මේ වෙන්නේ කොතනද? වෙන්නේ කොතනද? ආ ඒ ඒ ඒ අන්න ඒක තමයි දැන් මේ කතාව ලියන්න ඕනේ හරි පරිස්සමට. එතකොට ඔන්න බලන්න දැන් ඔබ බලන්න එහෙනම් ඔබ දැන් ඔතන ඉඳගෙන කල්පනා කරන්න දැන් ඔබට උතන කයක් පනවන්නත් බෑ. කය ගැන හිතක් පහළ වෙලත් නෑ. එහෙනම් ගතදී සකස් වෙලා නෑනේ මේ වෙලාවේ. එහෙනම් ඔබට දැන් පනවන්න කියලා එකයි හම්බ වෙන්නේ. ඔය ආස්වාද ප්‍රාසාසී විතරයි නේද? ඒක නේන්න. අන්න බලන්න. හිතත් එක්ක සම්බන්ධය තියෙන්නේ ඕක නේද? ඔන්න බලන්න දැන් සබ්බ අන්න බලන්න දැන් බලන්න සබ්බ කායක් කියලා ගන්න වෙන්නේ එකයි නේද? ඔය කියන ආස්වාස ප්‍රස්වාස රැල්ල විතරයි නේද? එතකොට මහත්තයා අර මම හිතපු මේ සියල්ලම මේ ලෝකේම මේක තුල තියෙනවා කියන එක එතකොට හරි නේද? ආ දැන් තේරුණාද ඔබට මම එක්කන් ඇවිල්ලා නවත්තපු දැන කොතනද කියලා? ඕ සාදු සාදු කියන්නේ ස්වභාව ධර්මයේ මේක ලං කළා නේද? අන්න බලන්න. එතකොට බලන්න එහෙනම් මේ සංකාර ලෝකයක් හටගෙන යන තැන අපි දන්නේ නැති වුණාම තමයි අපි මේ කතන්දරයට අහු වෙලා යන්නේ. ඒ ඒ අන්න බලන්න. ඒක තමයි පින්නේ බුදු පියාණන් වහන්සේ. එතකොට බලන්න එහෙනම් දැන් ඔබට දැන් ඔබට උතන බලන්න තියෙන එකයි. ඒ කියන්නේ ඒ කියන්නේ ආස්වාසයක් වෙන බව දැනගන්නේ චිත්ත සංස්කාර වලින්. ආස්වාසයක් වෙන බව දැනගන්නේ චිත්ත සංස්කාරවලින්. ආස්වාසයක් හටගත්තා ඒ ආස්වාසය නිරුද්ධ වෙනකොට චිත්ත සංස්කාර නිරුද්ධ වෙනවා. එහෙමයි. ඒ කියන්නේ බලන්න ආස්වාස හටගන්නකොට චිත්ත හටගන්න සිත හටගන්නවා. ඒ ආස්වාස නිරුද්ධ වෙනකොට සිත නිරුද්ධ වෙනවා. ප්‍රාසාසයක් හට ගන්නකොට ආයි චිත්ත සංස්කාර හට ගන්නවා. ඒ ප්‍රාසාසය නිරුද්ධ වෙනකොට ආයි චිත්ත සංස්කාර ටික නිරුද්ධ වෙලා යනවා. හරිද? මේ කියන කතන්දරේ මොකද්ද? ඔය තියෙන සතර සතිපට්ඨානය. කයක් කියලා හම්බ වෙන්නේ උතන ආස්වාස ප්‍රාස්වාස රැල්ල. කායानुපස්සනාව. ඒක දැනෙන ඒ ඒ මොහොතේ හටගන්නකොට දැනීමක් එනවනේ. ඒ දැනීම තමයි වේදනානුපස්සනාව. ওই සිත හටගෙන සිත නිරුද්ධ වෙලා යන එක චිත්තානුපස්සනාව. ඔබට යමක් ආසාදේ කියලා දැනගන්න නම් පංච උපාදානස්කන්ධයක් උතන හටගෙන නිරුද්ධ වෙනවා. ස්කන්ධ හටගෙන ස්කන්ධ නිරුද්ධ වෙන්න ඕනේ. ඒකෙන් තමයි දැනගන්නේ ආස්වාස රැල්ලක් කියලා. එතකොට බලන්න ඒකත් එතන එතන නිරුද්ධ වෙනවා. හතරම එකට තියෙන තැනක් උතන. එතකොට බලන්න කෙනෙක් පුද්ගලෙක් උතන ඉන්නවා. ආස්වාදේ කියන්නේ කෙනෙක්ද ප්‍රාස්වාදේ කියන්නේ කෙනෙක්ද? නෑ නෑ. එතකොට ක්‍රියාවලියක් විතරයි. නෑ අරක 3D එකකින් මට දැනුනේ එහෙම. මමත් අර සමස්තය තුල මට දැනුණා. ආන්න හරි. හුලන් 3D එකකින් බලන් හුලගේ ඉන්නවා වගේ. ආ එතකොට බලන්න මේ මේ ටිකක් ගැඹුරු සියුම් කතාවක්. එතකොට බලන්න එහෙනම් ඔය ආස්වාස ප්‍රාස්වාසයෙන් සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා යනවා කියන්නේ මොකද්ද? එතන ආස්වාසය කියලා ගන්න බැරි වෙනවා ඊට පස්සේ. ප්‍රාස්වාසය කියලා ගන්න බැරි වෙනකොට අනිමිත්ත සමාධියට නේද එන්නේ. අන්න රාගක්කියු නිබ්බාන, දේශක්කියු නිබ්බාන, මෝහක්කියු නිබ්බාන කියන ස්වභාවයක් නේද එතන තියෙන්නේ. රාග, දේශ, අවිද්‍යා, තණ්හා කිසිවක් නොයෙදෙන ආන්න බලන්න. නොයදෙන තැන. හැබැයි ඔක අවබෝධයෙන් යන්න ඕනේ. දැන් බලන්න කරන කෙනාගිනුත් නිදහස්. තැනිනුත් නිදහස්. ක්‍රියාවක් වෙනවා. එච්චරයි. ඕ මහත්තයා එහෙම තමයි තියෙන්නේ ඒක. දැනෙන්නේ නැහැ කිසිම දෙයක්. කිසිම දෙයක්. එතකොට ඒක ද්වේෂයෙන්වත් රාගයෙන්වත් මෝහෙන්වත් කිසිවක් නොදැනෙන තැනක් මේ. හරි. දැන් දැන් ඔබට මම ඔබ තව පෙරණු ඇසු කතාව දැන් පොඩ්ඩක් බලමු අපිට රෙහන්න පුළුවන්ද කියලා. හරි. දැන් ඔබේ පුතා කියලා හම්බු වෙච්ච තැන ඉඳලා ඔය ඔක්කොම ටික ඔබට මේ ඇහැ කනනාසි දිවකයත් එක්ක එකතු වෙලා මන තුලනේ ගොඩ නැගුණේ ලෝකය. එතකොට ඔබට ගොඩනැගිච්ච ලෝකය මං ඉස්සල්ලත් පෙන්නවා ඔබට දැනෙන වේද සැප ඔබට දැනෙන දුක ඔබ රැවටෙන ප්‍රමාණය තව කාටවත් වෙන්නේ නැහැ ඔබට එහෙනම් ගොඩනැගෙන ලෝකය දැන් මෙතන හතර දෙනෙක් ඉන්නවා නම් මේ පණිවිඩේ හතර දෙනාටම සද්ද තරංග ඔස්සේ එනවා හතර දෙනා හතර විදියකටනේ හදාගන්නේ ඔව් ඔව් එතකොට බලන්න ආවේ සද්දයක් එකම සද්දයක් එකම සද්දෙට හතරක් හදාගත්තේ හතරක් හදාගත්ත කියන්නේ ලෝක හතරක් නේද ඔව්. එතකොට බලන්න එහෙනම් ওই කනහරහනේ දැන් ඕක උනේ. එහෙනම් කනහරහ මොකක් හරි මොකක් ආවත් කනට වැදුනත් ලෝකේ හදාගන්නේ ඇතුලෙන් නේද? ඔව්. ඒක නේද ඔබට පෞද්ගලික වෙන්නේ. ඔව්. ඇයි ඔබේ ලෝකේ කාටවත් දකින්න පුළුවන්ද? බෑ. ආ දැන් දැන් මං කිව්වොත් එහෙම පුටුවක් කියලා. ඔබටත් ඇහුණා අනික් කට්ටියටත් ඇහුණා. දැන් ඔබට ඉපදිච්ච පුටුවද අනිත් හතර දිනාටත් හටගත්තේ. නෑ නෑ කොහෙත්ම නෑ. එතකොට ඔය ඔය ඔය ආපු පුටුව ඔය දැන් මේ ඉපදිච්ච පුටුව කාටක්වත් අල්ලලා ඉඳ ගන්න පුළුවන්ද? බෑ. ආ එහෙනම් අනිදස්සනයි. දකින්නත් බෑනේ. පෙන්වන්නත් බෑනේ කාටවත්. අල්ලන්නත් පුළුවන්. අල්ලන්නත් බෑනේ. අනිදස් අන්න අනිදස්සනයි අප්පටිකයි. දකින්නත් බෑ අල්ලන්නත් බෑ. හොඳට අහගන්න මේ මේ කතාව. දැන් අපි හිතමු ඔබ ওই ගෙදර ඉන්නවා. හරි. ඔබ හිටියා ඔබයි දරුවයි ඔබේ මහත්තයයි. එක ගෙදරක වාසය කරා. හොඳට අහගන්න. ඔය වාසය කරනකොට තුන් අපි හිත දැන් ගන්නේ එක ගෙදරක කියලා නිවන් ගත්තේ. ඇත්තටම තුන් දෙනා එක ගෙදරකද හිටියේ. නෑනේ ගෙවල් තුනක. ආ එතකොට ලෝක තුනට අන්න අන්න ඒක තමයි මල්ල ඔන්න හරි සියුම් තැන. දැන් ඔබ ඔබ ඔබ ඉන්නකම් කොෆි අපි කොෆි ෂොප් එකකට යන් කොෆි එකක් බොන්න කියලා තුන් දෙනාත් එකම කාර් එකේ නැකලා ගියා. මහත්තයා එළවනවා ඔබ ඉඳගත්ත පුතත් ඉඳගෙන යනවා. දැන් බලන්න තුන් දෙනා එක කාර් එකකටද නැග්ගේ. නෑ. තුන් දෙනා එක ගමනක් දෙන්නේ. නෑ. ඔන්න බලන්න මම මේ කියන කතාව ටිකක් ගැඹුරු කතාවක්. ඒක බලන්න ඔන්න බලන්න එලවණ කෙනා දොර ඇරලා නගින්නේ එලවන්න බලාගෙන. එයා නගින්නේ වෙනම කාර්යයකට. ඔබ ඉඳ ගන්නවා ගමනක් යන්න බලාගෙන. තව එක්කෙනෙක් ඉඳ අනිත් එක්කෙනත් ඉඳ ගන්නවා ඒ උතන්ට යන්න බලාගෙන. තුන් දෙනාට වාහන තුනක්. මහත්තයා නැගපිලා ඉඳන් එයා කරන වැඩේ එළවන ගමනක් යන්නේ වාහනෙත් එක්ක. ඔබ ඉඳගෙන යන ගමන. අනිත් එක්කෙනත් ඉඳගෙන යන ගමනක් වුණාට තුන් දෙනා ලෝක තුනක් යන්නේ. ඒකට බලන්න මේ යන ගමනේදී මාර්ගය යන පාර තුන් දිනාට පාරවල් තුනක් නේද මහත්තයාට එලවන එලවන්න ඕන කරන පාරක් හම්බ වෙනවා වාහනේ. ඔබට බලාගෙන යන්න ඕන පාරක් හම්බ වෙනවා. ඔබට මේ තීරණද මේ කියන කතාව. මේක හරි ටිකක්. එතකොට හරිම ලස්සනට ඔබතුමා මේක විග්‍රහ කරනවා මට ආසයි ඒකට. එතකොට මේ ධර්මයේ ප්‍රායෝගිකව දකිනවා කියන්නේ ඔන්න ඕක නේද? ඔව් ඔව් ඇත්ත. ඇත්ත ඇත්ත. බලන්න මේ මේ මේ මේ තුලින් දිය වෙනවනේ මහත්ය ඇතුළ. ආ එතකොට ඔය මම ওই ටික ටික එන්නේ වෙන තැනකට ඔබව ගෙනියන්න. හොඳට බලා ගන්න. එතකොට එහෙනම් ඔබට පේනවා නේද? එහෙනම් gedara gedara කියලා ගත්තත් තුන් දෙනාට තුනක්. ගෙවල් තුනක්. වාහනේ කියලා ගත්තත් වාහන තුනක්. ගමනක් කියලා ගත්තොත් ගමන් තුනක්. තුන් දෙනා යන්නේ. අන්න බලන්න ගමන. ඔන්න බලන්න වැඩි. එහෙනම් මම දැන් අහන ප්‍රශ්නේ ඔබට හම්බු වෙච්ච පුතාද මහත්තයාට හම්බුනේ? නෑ. අන්න බලන්න ඔබේ ආයතන හයත් එක්ක ඔබේ දරුවත් එක්ක තිබිච්ච ගනුදෙනුවත් එක්ක ඔබගේ රාග දේශ මොහ කියන ඔන්න ඔය ටිකත් එක්ක යෙදිච්ච ගුලියක් නේද පුතා කියන්නේ. මහත්යාගිට පුතා කියන්නේත් අන්න ඒ වගේ එකක් නේද? එයාගේ ආයතන හයත් එක්ක එයාගේ රාග දේශ මොහ ටිකත් එක්ක එයාට ගොඩනගාගත්ත ටිකක් නේද? එතන ගොඩනැගිච්ච ටිකක් නේද ලෝකේ? අන්න බලන්න. හොඳට බලන්න. ඔන්න ඔතනදී එහෙනම් දෙන්නට පුතාලා දෙන්නේ හම්බ වෙන්නේ. නේද? හොඳ හොඳට බලන්න. දැන් ඔය ඇන්ඩියේ කොයි එක්කෙනා නැති වෙච්ච එකටද? මහත්ය ඇන්ඩියේ කොයි එක්කෙනා නැති වෙච්ච එකද? ඔකේ. මම මං ගොඩනගාගත්ත පුතාගේ එකට. ආ එතකොට ඔයා ගොඩනගාගත්ත පුතා හිටියේ කොහෙද? මේක ටිකක් ගැඹුරු තැනක්. මේක ටිකක් සංවේදී තැනක්. සිත තුරනේ මගේ පීඩලා තිබිලා තියෙනවා. බාහිරේ මොකක් වුණත් මම ඔබට පෙන්නවා නේද රේල් පීලි දෙක කවදාකවත් එකතු වෙලා නැහැ කියලා. මේ තිද්දිය වෙනවා අභ්‍යන්තර බාහිර මේ ආයතන ගැටිලා මේ වෙන කතන්දරේ වුණාට අපි යන්නේ ඒකත් එක්ක නෙමෙයි යන කෝච්චිය නැගලා යන්නේ. මේ පීඩි දෙක අරගෙන යන කෝච්චියක් තියෙනවා නේද? ඒ කෝච්චිය අපි යන්නේ. ඒ කෝච්චිය යන්නේ කොහට සංසාරෙට? ඔබට තේරුණාද මේ මේක කොහොමත් අර විපාකෙට සිද්ධ වෙමින් පවතින දෙයක්. අන්න හරි. විපාකෙට මේ පීඩි දෙක සෙට් වෙනවා. හරිද? අන්න මේක වෙනවා. ඊට පස්සේ බලන්න අනාවබෝධය නිසා මේ කෝච්චිය නැගලා අපි යනවා. මේ පීලි දෙකත් එක්ක යන කෝච්චිය නැගලා අපි යනවා. ඒක තමයි වෙන්නේ. එතකොට මට දැන් කියන්න ඕන දේ මේකයි. එහෙනම් ඔබට පේනවා නේද? දැන් ඇහැ ඔබ බාහිරේ කොයි ආකාරයකට පරිහරණය වුණත් ඔබ පරිහරණය කළා තියෙන්නේ ඒක නෙමෙයි. ඔබ පරිහරණය කළා තියෙන්නේ ඔබේ මනසට ගොඩනගාගත්ත මේ ලෝකය. පුතා ඉන්නකොටත් පුතා නැති වුණාට. දැන් අපි දු පුතා නැති හරි පුතා පුතා නැති වුණා. පුතා නැති වුණාට ඔබට ඊට පස්සේ දුකක් ආවනේ. දැන් පුතා නැති වෙලානේ. ඇයි දැන් දුකක් එන්නේ? ওই සිතුවිලි ටික නැගලා එන නිසා නේද? ඔබට දැනුත් මේ පුතා මතක් කරන්න පුළුවන්කම තියෙන ඔබ ඒ ඒ සිද්ධිය සිද්ධ වෙන කාලෙත් ඒ කියන්නේ පුතා ඉන්න කාලෙත් ඔබ පරිහරණය කරලා තියෙන මේ බාහිරවින් හිටපු පුතා නෙමෙයි. ඒකත් එක්ක නෙවෙයි ගනුදෙනුව තිබෙන්නේ. මේතන ඇතුලේ මේකත් එක්කයි ගනුදෙනුව තිබිලා තියෙන ඔබ හැමදාම. අන්න ඒකයි අපි දකින්න ඕනේ. මොකද ඔය මනසට ඔතනින් එහාට යන්න බෑනේ. එතකොට අපි පරිහරණයේ අභ්‍යන්තර බාහිර ආයතන මොනවා ගැටුණත් අපි පරිහරණය කරන්නේ මේ මනස තුල ගොඩ නැගෙන එකයි. මේක තමයි අපි පරිහරණය කරන්නේ. එතකොට අපි අරක අරක වෙන වෙලාවෙත් අපි ඉන්නේ මෙතනමයි. ඒක නැති වුණාමත් ඉන්නේ එතනමයි. මේක ටිකක් ගැඹුරු සිද්ධියක්. එතකොට බලන්න දැන් එහෙනම් ඔබට ඔබට ඔබේ ලෝකේ පෞද්ගලිකයි. හරි. ඒක ඒක ඒක ප්‍රත්‍යක්ෂමයි. එහෙනම් ඔබේ ලෝකේ කාටක්වත් නැහෙනි. ඔබේ ලෝකේ ඔබට පමණයි. එහෙනම් ඔබේ ලෝකෙට ඉපදෙන භෞතිකය ඔබට පමණක් නෙමෙයිද? පමණයි. ඒ කියන්නේ දරුවගේ ඉඳලා ඔබගේ ඇහි ඉඳලා කනේ ඉඳලා ඔබේ කෙස් ගහේ ඉඳලා ඔබට ඉපදෙන ලෝකෙ වෙන කාටවත් හම්බ වෙනවද? එහෙනම් ඔබේ භෞතිකයේ මොකක් සකස් වුණත් තනකොළ ගහක් හරි දූවිල්ලක් හරි වෙන කාටවත් හම්බ වෙනවද? නෑ හොඳට බලන්න මේ කතාව. හොඳට මේ කතාව. එහෙනම් ඔබේ භෞතිකය ඔබේ ඒ කියන්නේ භෞතිකය කියලා දැනගන්නෙත් ආයි මනස් මේ පැත්තෙන් නේද? මේ මනසින් නේද දැනගන්නේ. එතකොට මනසම නේද මේ භෞතිකය වෙලා තියෙන්නේ. ඇයි භෞතිකයයි මනසයි ඔබට වෙන් කරන්න පුළුවන්ද දැන්? බෑනේ. බෑනේ. ඔන්න බලන්න ඊගාවට. එහෙනම් ඔබේ ස්වභාව දහම කියන එක ඔය මනසේ ගොඩනැගෙන තේහිම නේද? ඔබගේ මනසේ ස්වභාවයට නේද ඔබගේ සබහාදහම නිර්මාණය වෙන්නේ. ඊ සබහාදහම මේ ලෝකේ කාටවත් හම්බ වෙනවද ආයි? නෑ. අනේ ඔබට වැටේවා මේ කියන කාරණාව. සාදු සාදු මට. මම වගේම විඥාන ඒ විඥාන ලෝකවල ටික මට මගේ මම මම විහිදනෝ වගේම තවත් විඥාන ලෝක ටිකක් නේ මේ ඇසුරේ තියෙන්නේ අන්න හරි. අන්න බලන්න. නේ? එහෙනම් ඔබයි ඔබේ සබහාදහමයි කියන එක. එතකොට බලන්න ඔබට ගොඩනැගෙන සබහාදහම ඔබේ මනසට අනුකූලව ගොඩනැගෙන එකක් නේද? ඔව්. අන්න බලන්න ඔබගේ මානසික ස්වභාවයට අනුව ගොඩනැගෙන එකක්මයි ඔබේ සබහාදහම. ඔබේ භෞතිකය. එහෙමයි. ඔන්න ඕකට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මෙන්න මෙහෙම. අනිදස්සන ධම්මං පටිච්චුප්පච්චති සනිදස්සන ධම්මං කියලා පරියායක්. මහා ගැඹුරු කතාවක් උනාසේ පෙන්වනවා. ඒ කියන්නේ මේ ඔබගේ ලෝකයේට මේ මනස මේ මනෝවිඤ්ඤාණ ධාතුව. ඒ කියන්නේ මේ විඤ්ඤාණ ධාතුව සකස් වෙන්නේ පූර්ණ කර්මජව. පූර්ණ කර්මජෝ කොහොමද සකස් වෙන්නේ මේ කර්මජ සුද්ධාස්තක. ඒ කියන්නේ මේ මුළු ලෝකෙම මුළු විශ්වයේම තියෙන ක්‍රියාවලිය හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වන හතර ආකාරයක සුද්ධාස්තක චලනයක් එක්ක සිදුවෙන ක්‍රියාවලියක් කියලා. ඒ කියන්නේ කර්මජව, චිත්තදව, උත්තුජව, ආහාරජව කියන මෙන්න මේ හතර ආකාරයක රූපකාණ්ඩ හතරකින් තමයි මුළු ලෝක මේ විශ්වයේම පැවැත්ම පවතින්නේ. එතකොට බලන්න මේ කර්මජව චිත්තතව මෙන්න මේ ගොඩනැගෙන ලෝකය මේක අභෞතිකයි. මේක දකින්නත් බෑ අල්ලන්නත් බෑ. අනිදස්සනයි අප්පටිකයි. එතකොට අපිට දකින්න පුළුවන් වෙන්නේ සනිදස්සන සප්පටික කියන මේ උත්තුජ ආහාරජ කියන ස්වභාවය විතරයි. දැන් මේ කය ගොඩ නැගිලා තියෙන්නේ ආහාර වලින්. ආහාරී යෝජාවෙන්. කොහොමද ආහාරී යෝජාවෙන් මේ කය ගොඩ නැගින්නේ? මේ කය ගොඩ නැගිලා තියෙන්නේ සතර මහා භූත වලින්. සතර මහා භූත හටගන්නකොට සතර මහා භූත නිසා හටගන්න තවත් නිෂ්පන්න වෙන රූප හතරක් තියෙනවා වර්ණ ගන්ධ රස ඕජා කියලා. එතකොට බලන්න සතර මහා භූත නිසා ගොඩ නැගෙන රූපකාන් රූප හතරක් තමයි වර්ණ ගන්ධ රස ඕජා කියන්නේ. ඔන්න ඔය අටේ එකතුවට කියනවා සුද්ධාෂ්ටක කියලා. ඔය සුද්ධාෂ්ටකයේ තමයි යමක් පරමාණුවක් නිර්මාණය වෙන්න පුළුවන් කුඩාම ඒකකය. හරිද? එතකොට බලන්න එතකොට බලන්න පඨවි ආපෝ කියන ස්වභාවය නිසා තමයි ඒ කියන්නේ මෙන්න මේ පරමාණුවක් මේ විදිහට නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ. මේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කියන මේ ස්වභාවයන් නිර්මාණය වෙන්නේ මේ පඨවි ආපෝ ස්වභාවය නිසායි. එතකොට බලන්න මේ තේජෝ ස්වභාවය කියලා තියෙන තේජෝ ස්වභාවය එතකොට මේ වායෝ ස්වභාවය මේ හතරෙම ක්‍රියාකාරීත්වයකින් අවකාශ ධාතුවත් එක්ක එකතු වෙලා තමයි මේ සුද්දාස්තික සකස් වෙන්නේ. හරිද? එතකොට මේ සුද්දාෂ්ටක ගොඩක එකතුවක් තමයි අපේ කය කියන්නේ. එතකොට බලන්න මේ සුද්දාෂ්ටක එක එක විදියට එක එක විදියට ගොඩ නැගිලා තියෙන නිසා නේද විවිධ විවිධ රූප හම්බ වෙලා තියෙන්නේ අපිට. අන්න බලන්න මේ මේ පොඩ්ඩක් මම මේ පෙන්වන්නේ. හොඳේ? මේ විවිධ විවිධ රූප පේන්නේ විවිධ විවිධ විදියට මේ සුද්දාෂ්ටක සකස් වෙලා තියෙනවා. එතකොට මේ විවිධ විවිධ විදියට සුද්දාෂ්ටක සකස් වෙලා තියෙන්නේ කොහොමද? කොහොමද සකස් වෙලා තියෙන්නේ? ඒ කියන්නේ දැන් අයිස් කැටයක් ගත්තොත් අයිස් කැටය කියන එක අපි අරගෙන වාදන එකම එකම මොඩල් එක තියෙන අයිස් කැට 10ක් අපි අරගෙන අපි විවිධ හැඩතල තියෙන වාදන 10කට දානවා. දාලා අපි ඔක දිහා බලන් ඉන්නකොට මොකද වෙන්නේ? උෂ්ණත්වය වෙනස් වෙනකොට මේ අයිස් කැටි දිය වෙන්න ගන්නවා. අන්න බලන්න උෂ්ණත්වයේ චුට්ටක් අඩු වෙනකොට ඒකට අනුරූපව මේ අයිස් කැටේ හැඩය වෙනස් වෙනවා. ඒකට අනුරූපව දී වෙලා යන වතුර වල හැඩය වෙනස් වෙනවා. විභාජනීය විදියට නේ. අවකාශය ගන්න ඊට වෙනස්. ඒතකොට බලන්න ඒ උෂ්ණත්වයේදී එතන ගත්ත රූපයක් තියෙනවා නේද? ඊගහට තව ටිකක් දිනනකොට තව වෙනස් රූපයක් හැදෙනවා. තව ටිකක් දිනනකොට තව වෙනස් රූපයක් හැදෙනවා. ඔන්න ඔය වෙනස් රූප ටික හැදෙන්නේ උෂ්ණත්වයේ වෙනස් වෙනකොට නේද? ඔව්. ඔන්න කියන්නේ බලන්න. අවකාශය තුල හැඩතලයක් අවකාශයේ වෙනස් වීමක් වෙනවා. අන්න හරි. අවකාශය ගන්න ඉඩ වෙනස් වෙනවා. හැඩතල වෙනස් වෙනවා. ඒක ඒක නිසා විවිධ විවිධ රූප අපිට හම්බ වෙනවා. එතකොට බලන්න විවිධ විවිධ රූපටක හම්බ වෙන්නේ මෙන් දැන් බලන්න මේ විවිධ විවිධ රූප ටික ඔන්න බලන්න පටවි එතකොට බලන්න අපිට මුලින්ම මේ අයිස් කැටේ දැනුනේ තද ගතිය. සීතල ගතිය. එහෙනම් පටවි ගතියයි තේජෝ ගතියයි අපිට හොඳට තේරුණා. ආපෝ ගතිය යන්තම් තේරුණා ටිකක් තෙතමනිය නිසා. වායෝ ගතිය තේරුණේම නැහැ. ඊට පස්සේ ටිකක් කියලා ඉතින් මේකේ වර්ණයක් තියෙනවා, මේකේ රසයක් තියෙනවා, ගන්ධයක් තියෙනවා. මේ විදිහට ඒ ටිකක් තියෙනවා මේකේ. හරි? ටිකක් දිය වෙලා යනකොට අන්න බලන්න උෂ්ණත්වය වෙනස් වෙනවා. අන්න අපිට තේරෙනවා දැන් මේක ටිකක් ඉස්සල්ලා සීතල ගතිය අඩුයි. ඊට පස්සේ මේක දැන් ටිකක් මෙලෙක් වේගෙන එනවා. අන්න අර ආපෝ ගතිය වැඩි, පටවි ගතිය අඩු වෙනවා, ආපෝ ගතිය වැඩි වෙනවා, තේජෝ ගතිය වැඩි වෙනවා. අන්න අපිට මේ ගලන වෙගිරින ස්වභාවයක් එනවා. ඒ කියන්නේ විසිරෙන ස්වභාවයක් එනකොට වායෝ ගතියකුත් අපිට දැන් පේන්න ගන්නවා. ඒ කියන්නේ හතරම එකට තියෙන්නේ. එක එක විදිහට මේවා හැඩ හැඩතල වෙනස් කරගන්නවා. අන්න බලන්න. ඒ එක එක එක එක විදිහට හැඩතල වෙනස් වෙන්නේ උෂ්ණයත් එක්ක නේද? ඔව්. ඒ උෂ්ණයේ ඒ ඒ මට්ටමේ එක එක එක එක උෂ්ණත්ව වලට ගේනකොට එක එක හැඩතල ගන්නවා මේ මේ මේ දිය වෙලා යන එකනේ. අන්න ඒකට කියනවා තේජෝ ස්ථතිය කියලා. ඒ කියන්නේ අපේ මේ මනස තුලත් ඒ කියන්නේ අපේ මේ මනෝ විඥාණය ඒ කියන්නේ මේ විඥාන ධාතුව මේ ඒ කියන්නේ මේ විඥාන ධාතුව කියන එක මේ විඥාන ධාතුව කියන එක පූර්ණ කර්මජෝ සකසෙච්ච එක. ඒක පූර්ණ කර්මජෝ සකස් වෙන්නේ කර්ම කර්මජෝ පවතින සුද්ධාෂ්ටක තියෙනවා. මේ සුද්ධා කර්මජෝ පවතින සුද්ධාෂ්ටක අවකාශ ධාතුවත් එක්ක චලනය වෙනකොට ඒකට අනුරූපව තමයි අපිට මේ කෙනකෙනාගේ විඥාන ධාතුව සකස් වෙන්නේ. හරිද? එතකොට බලන්න මේක ටිකක් ගැඹුරු කතාවක්. එතකොට බලන්න එතකොට මේ කර්මජ විඥානය තුල මේ කර්මජ විසුද්ධාෂ්ටකවල චලිතය එක එක විදියට එක එක මොහොතේ පවතිනවා. ඒ පවතිනකොට අර විඥාන ධාතුව තුල එක එක විදිහට රූප නිෂ්පන්නන නිෂ්පාදනය වෙනවා. අපිට මේ ලෝකේ තියෙන මේ හිතාරානේ, මනසාරානේ අපි මේ ලෝකේ දකින්නේ. එතකොට මේ අනවන මේ මොහොතින් මොහොතට අපිට අර මේ මනස මේ මේ තේජු මේ කර්මජ සුද්දාස්තකවල තේජු ස්ථතිය වෙනස් වෙනකොට එක එක එක හැඩතල හදගෙන අපිට මේ මේ නිරූපණයක් එනවා එකපාරම. ඒ ඒ කතන්දරේ තමයි ඒක වෙන පටිච්චසමුපාද ක්‍රියාවලියක් තියෙනවා. ගැඹුරු ක්‍රියාවලියක්. ඒ ගැඹුරු ක්‍රියාවලියට කියනවා මෙන්න මෙහෙම එකක්. ඒ කියන්නේ අනිදස්සන චිත්ත සමුත්ථාන රූපං පටිච්ච උප්පජ්ජති සනිදස්සන කටත්තා රූපං කියලා. ඒ කියන්නේ මොකද දන්නවද? මේ කර්මජ සුද්ධාෂ්ටකයි විඥාන ධාතුවයි මේ දෙක එකතු වෙලා මනස තුල ගොඩනගෙන මේ අල්ලන්නත් බැරි. දකින්නත් බැරි. රූප සනිදස්සන සප්පටික වෙනවා. ඒ නිසයි ඔබට ඔබේ භෞතිකය ඔබට පමණක් වෙන්නේ. ඔබගේ මනසට අනුරූපව ඔබේ ස්වභාව ධර්මයේ ඔබේ භෞතිකය නිර්මාණය වෙනවා ඔබට. ඒක අල්ලන්නත් පුළුවන්. දකින්නත් පුළුවන්. මාර කතාවක් මේක. ඒක. මේක හිරි කුලා වෙනවානේ. ඇඟ හිරිෆොලා නෙවෙයි <laughs> ඒක සිදුවෙන පටිච්ච සමුපාද ක්‍රියාවලියක් පෙන්වනවා මෙන්න මේ විදිහට හේතු පච්චයා හේතු පච්චයා කියලා එකක් පෙන්වනවා මේ හේතු හේතු කියන්නේ අවිද්‍යාවෙන් තණ්හාවෙන් කර්මයෙන් සතර ආහාරයෙන් නිබ්බන්තියෙන් ගොඩ නැගිනවා පටිච්චසමුප්පාදයක් ওই විදිහට මනස තුල කර්මජ සුද්ධාස්තක චලිතයත් එක්ක. එතකොට ඒ ඒ විදිහට මේ ලෝකෙින් ඔබට රූප නිර්මාණය වෙනවා. ඇයි? ඔබට රූප නිර්මාණය වෙන්නේ චිත්තක්ෂණ 17ක් යනකොට චිත්ත වීදියක් එනවා. ඔන්න බලන්න මේ රූප නිර්මාණය වෙන හැටි. මේ මනස තුල රූප නිර්මාණය වෙන්නේ චිත්තක්ෂණ 17ක් යනකොට චිත්ත වීදියක් හට ගන්නවා. චිත්ත වීදියක් හටගත්තා කියන්නේ රූපයක් නිර්මාණය වුණා. ඔන්න බලන්න. රූපයක් නිර්මාණය වුණා කියන්නේ පරමාණුවක් නිෂ්පාදනය වුණා. එතකොට ඔබේ ලෝකෙට ගොඩනැගෙන පරමාණු ඔබේ මනස තුලින්මයි ගොඩනැගෙන්නේ. අනේ ඒක නිසා නේද ඔබට පේන්නේ කාටවත් පේන්නේ නැත්තේ. ඔබට හම් වෙන ලෝකේ කාටවත් හම්බුනේ වෙන්නේ. ඔබේ මනසට ඔබේ සිතට අනුරූපව ඔබේ ලෝකෙට පරමාණු නිෂ්පාදනය වෙනවා මාරම කතාවක් මේක ඔය රූපස් නිසා වෙන්නේ නැති එක සමාවෙන් ඔව් එකිනෙකාගේ සිතුවිලිත් වෙනස් හරිනේ ඉතින් ඒකනේ ඒකට අනුරූපව නේද රූපස්කන්ධයක් කියලා රූපයක් නිර්මාණය වෙන්නේ හරියටම ගැලපෙනවා ඒකට නේද අන්න එතකොට රූපය කියලා ඇහැ රූප චක්කු විඤ්ඤාණය කියලා හටගන්න දෙන්නේ නිර්මාණය වෙන රූපේ ඔන්න ඔය විදිහට නිර්මාණය වෙනවා කමාර කතාවක් මේක එතකොට බලන්න ඕනි මේක මේ ඉතර අපි ඉතන තරම් දීති පාදු කතාවක් නෙවෙයි මේ කතාව. එතකොට බලන්න එහෙනම් බලන්න දැන් අපි ඔන්න ඔන්න ඔය වගේ තැනක අපි ඊට පස්සේ මේ හේතුපත්‍ය ඊට පස්සේ ආරම්මනපත්‍ය. ඒ කියන්නේ රූපාරම්මන, සද්ධාරම්මන, මේ ගන්ධාරම්මන, රසාරම්මන මේ ආරම්මනපත්‍ය. මෙන්න මේ ආරම්මණයන්ට අනුව ඒ කියන්නේ මනසට යන ආරම්මන තියෙනවානේ. රූප ආරම්මණය, සද්ද ආරම්මණය මෙන්න මේකට අනුරූප ආයි පටිසමුපාදයක් ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙලා ඒවත් එක එක තැන්වල එක එක ස්ථතිවල පිහිටන්න ගන්නවා. අර තීජු ස්ථතිය ඒ ඇයි ඔක්කොම නිර්මාණය වෙන්නේ මේ සුද්දාස්තක වලින්නේ. ඒ කියන්නේ කර්මජව චිත්තදෝ පවතින සුද්දාස්තක එක එක මොහොතේදී එක එක විදිහට තීජු ස්ථති පිහිටනවා. ඊ පිහිටනකොට ඒකට අනුරූපව තමයි ලෝකේ නිර්මාණය වෙන්නේ. රූප නිර්මාණය වෙන්නේ. තේරුණාද මේ කියන දේ? ඊට පස්සේ ඊට පස්සේ අනාන්තර පත්‍ය අනාන්තර පත්‍ය කියනකොට ඒ කියන්නේ ඇහැ ඉපදෙනකොට මොන්න උතන තියෙන රහස. ඒ කියන්නේ චක්කු විඥානය, සෝත විඥානය, ගහන විඥානය, ජීව විඥානය, කාය විඥානය මේ විඥාන පහ කොයි ආකාරයෙන් කොයි මොහොතේ හටගත්තත් ඒකත් එක්කම මනස ඉපදෙනවා. මනස හට ගන්නවාමයි. මනෝවිඤ්ඤාණය හට ඒකට ගන්නවා. වැඩ කරන්න ඒක ඕනෙමයි. ඒක ඕනෙමයි. එහෙනම් දැන් තේරෙනවා නේද කොහොමද මේ මනස මුල් වෙන්නේ මේ දෙක යන්නේ කියලා එකට. ආ මෙයා ඉපදෙනකොටම ඒ සමාන්තරව මෙයා මේ මේ මෙයත් මෙයත් හටගෙන ඉවරයි. මෙයා හට නොගෙන අරක වෙන්නේ නැහැ. මනසින් තොරව මේ මනස මනස හට නොගෙන චක්කු විඥානයක් හටගන්නේ නැහැ. එතකොට බලන්න ඒ සිද්ධියත් එහෙම වෙනවා. එහෙම වෙලා ඒ විදිහටත් රූප නිර්මාණය වෙනවා. ඒ එක එක ඒ රූප නිර්මා ඒ කියන්නේ ඒ ඒ විදිහට හටගන්න පටිසමුපාදේ එක එක තැන්වල එක එක තේජෝ ස්තුති වල නතර වෙනවා. ඒ නතර වෙනකොට ඒකට අනුරූපව රූප නිර්මාණය වෙනවා. මේ පරමාණු නිර්මාණය වෙන හැටි රූප නිර්මාණය වෙන හැටි. ඊට පස්සේ සමානාන්තර පත්‍යා කියලා තව එකක්. ඊට පස්සේ කර්ම පත්‍යා කියලා ඉන්ද්‍රිය පත්‍යා කියලා. කර්ම ඒ කියන්නේ ඉන්ද්‍රියෝ. දැන් ඔබට තියෙන ඉන්ද්‍රියෝ ටික නෙමෙයි තව කෙනෙක්ට තියෙන්නේ. ඔන්න බලන්නකෝ. ආ, ඒ ඉන්ද්‍රියන්ට අනුරූපව ඔබට නිර්මාණය වෙනවා. අන්න බලන්න මේ වෙන සිද්ධිය. ඊට පස්සේ කර්මපච්චය, විපාකපච්චය, ආහාරපච්චය කියලා මෙන්න මේ විදිහට පටිච්ච සමුප්පාද ක්‍රියාවලියක් මේ පූර්ණ කර්මජව, පූර්ණ කර්මජව සිද්ධ වෙන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. සිද්ධ වෙලා ඒ සිද්ධ වෙන නිසා තමයි ඔබට මේ විදිහට දැන් මේ ලෝකේ නිර්මාණය වෙන්නේ. පටිච්ච සමුප්පන්නව මනස තුල ගොඩනැගෙන ලෝකය ඔන්න ඔය විදිහට හේතු ගොඩකින් තමයි මෙහෙම මෙන්න මේ මේ නිර්මාණය සිද්ධ වෙන්නේ මනස තුල. අන්න බලන්න. ඔන්න ඔය පටිසමුප්පන්නව ගොඩ නැගින ලෝකේ තමයි අපි දැන් මේ පරිහරණය කරන්නේ. ඒක තමයි මුලින් පෙන්නේ හේතුපත්‍යා කියනකොටම අවිද්‍යාව කියන හේතුව, තණ්හාව කියන හේතුව, සතර කියන හේතුව, කර්මය කියන හේතුව කියන්නේ මිදප්පච්චේතා පටිසමුප්පාදේ කියලා කියන්නේ. ආ ඔය කියන්නේ මේකයි. ආ ඔබට තේරෙනවද මේක මම ගැඹුරු කතාවක්. හොඳේ. තේරුණා. බොහොම ලස්සනට තේරුණා. මට මෙහෙමත් එකක් උතෙන්ට එකතු කරන්න පුළුවන්ද? දන්නේ නැහැ මම හිතන විදිහ වැරදිද කියලා මහත්තයෝ. දැන් මේ මේ හේතු ටික ඔබතුමාර කියපු හේතු ටික එකතු වෙලා දැන් මේක රූපයක් ගොඩනගලා මේ හදනවනේ ලෝකේ. එතකොට මේ ලෝකේ දැන් මේ මේ විඥානය කියන මම කියමු විඥානය කියන කෙනාටනේ මේක මවල දෙන්නේ. එයානේ මවල දෙන්නේ. එතකොට එයාගේ පැවැත්මට තමයි මේ රාග ද්වේෂ මෝහ ආහාර වශයෙන් අත්ත තියෙන්නේ. අන්න හරි අර කෝච්චිය අන්න හරි අර කෝච්චිය කොහට දෙන්නේ සංසාරේ කියන ගමන නේද? ඔව් එයාගේ පැවැත්ම. අන්න හරි. ඒ අන්න එයාගේ පැවැත්මට ඒ බෝඩ් ඒකේ ගහලා තියෙන බෝඩ් එක මේ කියන්නේ නිමක් කොමුණක් නැති සංසාර ගමන. ඒ කූච්චි නම. <laughs> ගෙනියන්නේ ගමන. <laughs> ඒකට <laughs> ඕන කරන විදියට මේක සකස් කරගන්න. ඔන්න බලන්න දැන් දැන් ගැඹුරුම තැන. ඔබ මැරෙන මොහොත. ඔබ මැරෙන මොහොත. ඔබ පහ ඔබ පුරුදු කරලා තියෙන විදිහ. ඔබේ තේජෝ ඉෂ්ඨතිය අර විදිහටම හට ගන්නවා. අන්න බලන්න ගතිය, කර්ම, කර්ම නිමිත්ත කියන ටික ඔය විදිහටම එනකොට ඔය විදිහටම නිර්මාණය වෙනවා අපාය. ඔය විදිහටම නිර්මාණය වෙනවා 31 ලෝක ධාතු වලට. එහෙනම් කොහෙවත් යනවද? මේ අන්න බලන්න මේ අන්න දැන් අද අද ඔබට ගොඩ නැගින මේ ස්වභාව ධර්මයයි භෞතිකයයි හිත ඔබට ගොඩ නැගින ස්වභාව ධර්මයයි භෞතිකයයි එකක්ද දෙකක්ද අන්න බලන්න අන්න බලන්න මේ මේ විදිහට ඒ කියන්නේ අපි මේ මොහොතින් මොහොත අපිට ගොඩ නැගින භෞතිකයයි ස්වභාව දහමයි ගොඩ නැගින විදිහටම තමයි මැරෙන මොහොතෙත් වෙන්නේ. ඔබගේ හිතට ඒ විදිහටම නම් තිබුණේ එතකොට තේජෝ ස්තුතිය ගොඩාක් පහළ මට්ටමකට යනවා. ඒ යනකොට ඒකට අනුරූපව ඒ භෞතිකයත් එක්ක ඔබ ඉපදෙනවායි. මාර කතාවක්. මේකනේ විපාකයට අනුව සැකසෙනවා කියන්නේ. හරියට හරියට හරි. හරියට හරි. ඇයි ඒක නේද මම පින්නේ හේතු පත්‍යා කියනකොට අවිද්‍යා, තණ්හා, කර්ම, නිබ්බන්ති සතර ආහාර කියන එනකොට ගන්න ඒ ඔක්කොම මේ දින ඔබට ඔබගේ ඔබගේ සබහාදා අන්න ඔබ ඉපදෙනවා තිරිසන් ලෝකෙක අන්න ඔබ ඉපදෙනවා දිව්‍ය ලෝකෙක අන්න ඔබ ඉපදෙනවා බ්‍රහ්ම ලෝකෙක. මේ බ්‍රහ්ම ලෝකයක් ගත්තත් දිව්‍ය ලෝකයක් ගත්තත් ඒවැයක් තියෙනවනේ එක එක ස්ටේජස්. ඊ ඒ එතනට ඕන වෙන විදිහට උතන ওই මනස ක්‍රියා මනස හදලා දෙනවා. ඒ කියන්නේ දැන් ඔබට තේරුණාද මේ කිව්ව කතාව? අනේ ඔබට වැටුණා හොඳටම තේරුණා. ඔබට වැටේවා මේ කතාව. <laughs> එතකොට බලන්න එහෙනම් අපි මේ අවබෝධය තුල අපි කපන්නේ මොකද්ද? දැන් ඔබ කිව්වා නේද ඔබගේ දරුවා නැති වෙච්ච වෙලාවේ ඔබට සියල්ලම අහිමි වුණා ඒක නිසා ආයි හිමි වෙන්න දෙයක් තිබුණේ නැහැ සියල්ල අතහැරුණා කියලා. ඔව් ඔව් ඒක අහම්බෙන් වෙච්ච දෙයක්ද? ඒක අහේතුවකට වෙච්ච දෙයක්ද? එහෙනම් එයා ඇයි වාගේ ලෝකෙට ඉපදිලා තියෙන්නේ? වාට පේනවනේ දෙයකට හේතුවක් තියෙනවා. ඇයි එයාට උම දෙයක් උනේ? ඒකට හේතුවක් තියෙනවා. හරිද? ඒක හම්බයක් නෙමෙයි. ඒක කොවිඩ් දිසාවක් නෙමෙයි සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. මේක වෙන මේ මේ කතාව වෙන පැත්තකින් ඔබ දකින්න. ඇයි දරුවා ඔබේ ලෝකෙට ඉපදුනේ? ඇයි දරුවට මෙහෙම දෙයක් වුනේ? අන්න බලන්න ඔබ එකපාරම ගහේ මුල කැපුවා නේද? මුදුන් මුලම නේද කැපුවේ? ආන්න බලන්න මුදුන් මුලම කපන්න ඔබට හේතුව සකස් වුණා නේද? ආ ගොඩක් දරුව සූපත් වුණා. ආ එහෙමද? ඒ සූපත් වෙනකොට දැනෙන්නේ නැතුව ගියා දරුවෙක්ව. ආ අන්න ඒක ආ එහෙමද? දරුවා ගැලවිලා ගිහිල්ලා ඉවර වුණා. ආන්න බලන්න. ඒක තමයි. එතකොට බලන්න ඒ කතන්දරේදී ඔබ ඇලිලා තිබිච්ච එකකින් ඔබ නිදහස් වුණා කියලා කියන්නේ ඔබට සම්පූර්ණ දරුව අතහැරිලානේ. සම්පූර්ණ දරුව. ඒ කියන්නේ ඔබ ඔබ නොදැකපු හිටපු ඒ කියන්නේ ඔබ ඔබ නොදැකපු හිටපු ඔබගේ ඔබ නොදැකපු හිටපු ඔබගේ මුල් ඒ කියන්නේ මුදුන් මුල නේද පෙන්වලා තියෙන්නේ. ඕ ඕ අපි ගොඩක් දිනට අඳුන ගන්න බැරි වෙලා තියෙන ඕන ඕකයි. ඔව්. ඇත්තටම අපි ගොඩක් දිනට අඳුර ගන්න බැරි අපේ මුදුන් මුල මොකක්ද කියන එකයි. හ්ම්. ආන්න බලන්න. ඒක හරි. අන්න බලන්න. එතකොට අනික බලන්න මහත්තයා ඔව්. මාන්නේ මාන්නේ කියන එක බිමටම සමතලා වුණා ඒකේ. අන්න ඒකයි. දැන් ඔන්න ඔතනදී බලන්න දැන් ඕක ඔබේ දරුවටනේ ඔබට උනේ. ඔව් දැන් ඕක තව දරුවෙක්ට උනා නම් ඔබට ওই විදිහට එදා ওই විදිහට තේරෙයිද? නෑ නෑ ආ එතකොට බලන්න එහෙනම් ඒ දරුවා ඔබගේ ලෝකෙට ඇවිල්ලා දීලා තියෙන පණිවිඩය වෙනස්ම පණිවිඩයක්. ඒක නේන්න. හරිද? එතකොට බලන්න ඒ කිසිවක් අහේතුක නැහැ. ඒ කිසිවක් අහේතුක නැහැ. එතකොට එහෙනම් දැන් ඔබ බලන්න ආපස්සට පෙරලලා ජීවිතේ. මම දැන් මේ ඔබට දෙන එක එක තැනක්. ඒ කියන්නේ ඔබ ජීවිතේ ආපස්සට ආපස්සට ආපස්සට පෙරලලා බලනකොට ඔබට පෙනී පොඩිම කාලේ ඔබේ මුදුන් වල බහැලා තියෙන අම්මත් එක්ක. අම්මගේ උණුසුම, අම්මගේ කිරි ටික, අම්මගේ ආදරය, අම්මගේ දයාව මේ ටිකත් එක්ක. ටික කාලයක් යනකොට මේ මුදුන් මුල වෙනස් වෙලා ඔබගේ සහෝදර සහෝදරි හිටියා නම් අන්න ඒගොල්ලොත් එක්ක ඕක යන්න ගත්තා. ටික කාලයක් යනකොට. ඊට පස්සේ තව ටිකක් යනකොට යාළු මිත්‍රයෝ ඉස්කෝලේ යනකොට එනකොට. ඊට පස්සේ තව ටිකක් ලොකු වෙනකොට අපි හිතමු ප්‍රේම සම්බන්ධයක් තිබුණා අන්න එතන ලොකු එතන මුදුන් මුල වහින්න ගන්නවා ඊට පස්සේ විවාහයක් කරගත්ත දෙන මහත්තයා දැන් අර අර අර මුදුන් මුල් ටික මොකද උනේ ඒ මුදුන් මුල් ටික කැපෙන්න වෙන හේතු ටික සකස් වුණානේ. අන්න බන් මේ කිසිවක් අහේතුක නෑ. ඊට පස්සේ ඔබේ ලෝකෙට දරුවා ආවා. ඊට පස්සේ මහත්ය ටිකක් එහාට ගියා දරුවා ආවා මුදුන් මුලක් හැටියට. බහින්න පටන් ගත්තා. අන්න බලන්න. එතකොට ඔය ඔය ඔක්කොමත් එක්ක ෆැමිලි එක. ඔය ඔය විදිහටනේ අපේ ජීවිතේ මුදුන් මුල ටික බහින්නේ. එතකොට අන්න බලන්න. ඒ ඒ මොකක් වුණත් දැන් මේ භෞතිකයේ වෙන දේ මනස තුල ගොඩ නැගෙන එකයින් අපි ලියා ගන්න ඕනේ. මේ ඇහැ රූප ගැටිලා මේ පංචායතන අපි ක්‍රියාත්මක කරලා මේ පංචායතනත් එක්ක යන ගමනයි ඒ හරහා මනස තුල ගොඩනගා ගන්න එකයි අපි ලියා ගන්න ඕනේ. ඒක තමයි අර මම රේල් පීඩ දෙකක් කියලා පෙන්නුවේ. මේ භෞතිකයේ වෙන කතන්දරේ අභ්‍යන්තර බාහිර ආයතන ගැටිලා වෙන කතන්දරේ අපිට කවදාකවත් හම්බ වෙලා නැහැ. අපි අහුවෙලා ඉඳලා තින්නේම මෙතනට. එතකොට බලන්න ඔබ පුතා කියලා අහුවෙලා ඉඳලා තින්නේ මහත්තයා කියලා අහුවෙලා ඉඳලා තින්නේ. ඔබ අහුවෙලා ඉඳලා තින්න එක පරිහරණය කරන කනුත් පරිහරණය ඒ ඒ මොහොතෙන් නැතුව වෙනම වෙලාකදී එකම සිද්ධියයි සිද්ධ වෙලා තියෙන්නේ. මෙහි ස්කන්ධ හටගෙන ස්කන්ධ නිරුද්ධ වෙන එක වෙන කතන්දරයක්. ඔබ පරිහරණය කරන්නේ මෙන්න මේ මනසේ තියෙන මෙන්න මේ කතන්දරේ. එහෙමයි. ඔන්න ඔය කතන්දරේ. ඔය කතන්දරේ තුලයි ඔබ හිර වෙලා ඉන්නේ. ඔබට ඔබට ඔය කතන්දරෙන් එළියට යන්නත් බෑ ඇත්තටම. ඇයි? ඔය මනසට පුළුවන් ද එළියට යන්න. එළියට යන්නත් බෑ. බාහිරේ බාහිරේ පරිහරණය කරන්නත් බෑ. නමුත් මේ මේ පංචායතන ගැටෙනකොට ඔබ උතනින් මනසින් හදාගත්ත ලෝකයේ තුලම ඔබ ආයි හිර වෙන්නේ. ඒක තමයි ඇත්ත කතාව. ඒක තමයි වෙන්නේ. එතකොට බලන්න දැන් ඔබ දරුවා නිසා දුක් වුණා. එතකොට එහෙනම් බලන්න දැන් මේ ඇලීම් ගැටීම් ටික ඔක්කොම මෙట్లా දින්නේ නම් ඇතුලින් නේද? ඔව්. ඒක දරුවට කියලා එළියට දැම්ම නේද? ඔව්. අන්න එතන තමයි රැවටීම. අන්න බලන්න අපි අන්න බලන්න. එතන තමයි මෝහයේ ඉදිලා තිබිච්ච තිවිල තියෙන තැන. ඔබට ඔබ අවබෝධ වෙලා තියෙන ඒක සිද්ධිය. එතන එතන අන්න බලන්න. එතකොට බලන්න එහෙනම් අපි නොදන්නා කම නිසා අපි හිතන්නේ මේ හැබැයි ලෝකේ හටගන්නෙම මෙතනින් වටිනාකම් ටික දෙන්නෙත් මෙතනින් ඇලීම් ටික තින්නෙත් මෙතනමයි ගැටීම් ටික තින්නෙත් මෙතනමයි නමුත් අපි මේ ගැටීම් ඇලීම් ටික දාන ඔක්කොම එළියට බාහිර රූපෙට දැම්ම කියන්නේම අපි රැවටිලා මුලාවකටම අහුවෙලා ඉන්නේ ඒකම තමයි මෝහය අන්නේ බව නොදන්නාකම තමයි අවිද්‍යාව එහෙනම් බලන්න දැන් දරුවා ඉන්නේ හිටියා කියලාවත් නැති වුණා කියලාවත් ලෙඩ වුණා කියලාවත් ලෙඩ නොවුණා කියලාවත් එළියේ ප්‍රශ්නයක් නෙවෙයි නේද තියෙන්නේ ඇතුළම මෙතන ඒ කියන්නේ අපි අර එළිය වෙන එකත් එක්ක නෙමෙයි සම්බන්ධ වෙන්නේ. අපි සම්බන්ධ වෙන්නේ මෙතන ඇතුලේ කතන්දරේට. පුතා කියලා එළියෙන් නෙමෙයි. අපි අපි අපි හිතන්නේ එළියත් එක්ක කියලා. ඒ කියන්නේ අපි අපි හිතන්නේම අපි පරිහරණය කරන්නේ රූපය කියලා. අපි ඉන්නේම නාමයන්තේ. අපි කවදාක රූපයන්තේ පරිහරණය කළා නැහැ. අපි ඉන්නෙම නාමයන්තේ. හිතන්නේ රූපේ කියලා නේද? අපි හිතන්නේ රූපේ කියලා. හැබැයි අපි ඉන්නෙම නාමයන්ති. ඔන්න ඕක තමයි පෙන්වන්නේ පටික සම්පස්සයයි අදිවචන සම්පස්සයයි කියලා. ඕක තමයි පෙන්වන්නේ රූපකයේ අදිවචන සම්පස්සයයි නාමකයේ මේ පටික සම්පස්සයයි කියලා. ඔය දෙකම වෙලා අපි ඉන්නේ නාමාන්තේ. තේරුණාද? අපි කවදාකවත් ඒ කියන්නේ දැන් බලන්න නාම ධර්ම ටික හටගත්තේ නැත්නම් ඇහැ රූප ගැටන කියලා දන්නවද අපි කවදාකවත්? දැන් නිර්වින්දනය කළ තියෙන වෙලාවක අපි දන්නවද මොකක්වත් වුණා කියලා අන්න බලන්න එතන ඇති වෙන පටික සම්පස්සය අන්න බලන්න ඒක අදිවචන සම්පස්සයක් වෙන්න වෙච්ච නිසා තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ ආන්න බලන්න ඒ කියන්නේ මේ මේ රූපය කියන සැනට නාම ධර්ම ටික ආවෙ නැත්නම් අපිට කවදාවත් ලෝකයක් දැනගන්න බෑ ඒ වගේම මේ නාම ධර්ම ටිකට රූප කියන ටික ගැටුම් නැත්තම් නාම ධර්ම ටික පිළිටන්නේ නැතුව අපිට ලෝකයක් හම් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ දෙකම උපකාරී වෙනවා මෙතනින් මිදෙන කෙනාට මිදුන කෙනාට වටහා ගන්න. අන්න හරි වටහා. හැබැයි අපි අපි හිතන් ඉන්නවා අපි ඉන්නේ රූපේ අන්තේ කියලා. අපි මේ බාහිරේ පරිහරණය කරන්න කියලා. අපි කවදාකවත් එතන ඉඳලා නැහැ. අපි ඉන්නේම නාමයේ අන්තේ. අපි ඉන්නේම නාමයේ අන්තේ. එහෙමයි. ආන්න ඒකයි. අපි ඉන්නෙම නාමයන්ති කියන්නේ අපි ඉන්නේ හිතකට කොටු වෙලාමයි. ආ දැන් බලන්නකො එහෙනම් ඔබ මේක අවබෝධ වෙලා ඔබ මේකෙන් නිවෙනකොට ඔබ මේ ඔබ දකිනකොට මේ මනසේ ලෝකයේ තුල හිර වෙලා තියෙන කතන්දරේ ඔබට බාහිරේ අතහැරෙනවා. බාහිරේ අතහැරෙනකොට ඔබ ඔබ අනබන කණ්ණාඩි හයම ඇතුළට හැරෙනවා. කණ්ණාඩි හයම ඇතුළට හැරුණාම ඔබ දකින්නේ ඔබමයි. ඇයි? ඔබේ ලෝකේ කාටවත් දකින්න පුළුවන්ද? බෑ. බෑ. ඔබේ ලෝකේ ඔබට විතරයි දකින්න පුළුවන්. එතකොට ඔබ දකින්නේ ඔබමයි. එතකොට ඔබේ ලෝකේ කියලා ඔබ භෞතිකය දකිනකොට ඔබ දකින්නේ ඔබමයි ආයි. ඇයි? මනසින් හදපු ටික නෙමෙයි ආයි බාහිරින් ඔබ දකින්නේ. ඔබට තේරුණාද දන්නේ කෑල්ල. ඕක තමයි අරණ දමසෝයන්නාසේ පෙන්වන්නේ දෙපැත්ත මාරු කරලා බලන්න කියලා. ওই පැත්ත මේ පැත්තට දාන්න මේ පැත්ත ওই පැත්තට දාන්න කියන්නේ. <laughs> තේරුණාද? <laughs> මට එදාම වැටහුණා අර ඒ උන්වහන්සේ කියනවනේ එළියෙත් කෙනෙක් නැහැ කියනකොට මං කල්පනා කළා දෙයියනේ එතකොට මේ ඔක්කොමලා නැහැනේ කවුරුත් මෙතන පිටලා. එතකොට මොකද්ද තියෙන්නේ කියලා. එදා මට තේරුණාට ඒ වගේ ගලප ගන්න තේරුන්නේ නැහැ මහත්තයා. අර හිඳිලා ගියා විතරයි ඇතුළ. ඒනර දැන් තමයි අර ඒක මොකද්ද උනේ කියන එක වටහාගෙන යන්නේ. හරි. දැන් එහෙනම් අපි ආයිශරයක් ගන්න දැන් අපි ඕන කරන තැනට එනවා. එහෙනම් බලන්න මනස මුල් වෙලා තමයි මේ සියලු ක්‍රියාවලිය ටික සිද්ධ වෙන්නේ. ඔබට මොහොතක් මොහොතක් මොහොතක් පාසා වැටෙන මේ ආස්වාද ප්‍රාස්වාද රැල්ලත් එක්ක ඕක සම්බන්ධ වෙලා තියෙනවා. මනස කොයි වෙලාවකවත් නිදි නෑ. එයා අන්න එයා කොයි වෙලාවකවත් නිදි නෑ. හරිද? එයා මේ හෘදේ වස්තුවත් මොලයත් එකතු කරගෙන එයා ගමනක් යනවා. තේරුණාද? එයා ගමනක් යනවා. අපිට නිින්ද ගිය වෙලාවටත් මේ මනස නිදි නෑ. මොලේ නිදිත් නෑ. නිදාගන්න එක්කෙනෙක් ඉන්නවා. කවුද නිදාගන්නේ? කවුද නිදාගන්න කෙනා? හෘදේව හෘදේ වස්තුව නිදාගන්න. හෘදේ වස්තුව. ආ එයා නිදා. ඇහැ නිදි කොහොමද? ඇහැ කන නාසය දිව කය මේ පස් මේ පස් දෙනා නිදි. ඒ පස් දෙනා නිදාගත්තට මොලේ නිදිත් නෑ, මනස නිදිත් නෑ, හෘදේ වස්තුව නිදි. හෘදේ වස්තුව නිදි කියනකොට එහෙනම් කෙනෙක් වෙන්න පුළුවන් නේද? ඇයි එහෙනම් ආස්වාද ප්‍රාස්වාසය වෙන්නේ? ඒ සිද්ධිය වෙන කතාවක්. ඒක පූර්ණ කර්මජව මනස මනස නිදි නැති නිසා මම ඔබට පෙන්වන්නේ දෙක වෙන්නේ ඇයි කියලා. මනස හෘදේ වස්තුවත් එක්ක සම්බන්ධයි. මනසේ මනස හෘදේ වස්තුවත් එක්ක සම්බන්ධයි. ඒ නිින්ද තුල කර්මජව කර්මජව සිද්ධ වෙන්න ඒ කියන්නේ ඔබට කර්මයෙන් ලැබිලා තියෙන ආයුෂ ටික තියෙන නිසා අර මම මුලින්ම කිව්වේ අපි මේ මැරුණා කියලා කිව්වට මැරෙන්නේ නැහැ කියලා ජීවිත ඉන්ද්‍රිය නැති වෙන්නේ නැහැ. ජීවිත ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන නිසා මනස ඒ ප්‍රමාණයට ඒ මොහොතේදී හෘදේ වස්තුව ක්‍රියාත්මක කරනවා. හෘදේ වස්තුව ඒ ප්‍රමාණයට ක්‍රියාත්මක වෙනවා. නමුත් බලන්න ඔබ මේ නිින්දෙන් ඇහැරිච්ච තැන ඉඳලා මේ හෘදේ වස්තුවේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. ආස්වාස ප්‍රාස්වාස රැල්ල වෙනස් වෙනවා. ඒ ආස්වාස ප්‍රාස්වාස රැල්ල වෙනස් වෙන්නේ ඇයි? අපි මේ ගත කරන අනාවබෝධයෙන් ගත කරන හැම තැනකදීම ඒ ආස්වාස ප්‍රාස්වාස රැල්ල අන්නර චිත්ත වීදි හට ගන්නකොට ඒ කියන්නේ චිත්තක්ෂණ 17කින් චිත්ත වීදියක් හට ගන්නකොට චිත්ත චිත්තක්ෂණ 8ක් යනකොට වොත්තපන කියන තැනකට එනවා අපි. මේ වොත්තපණයෙන් පස්සේ තමයි ජවන්සිත 7ක් හටගන්නේ. මේ ජවන්සිත 7ෙන් තමයි අපිට මේ කය ක්‍රියාත්මක කරලා කරන්න ඕන කරන ශක්තිය නිස්පාදනය කරලා දෙන්නේ. ජවය ලබලා දෙන්නේ. අන්න බලන්න මේ ජවය ලබලා දෙන්න ඕන කරන ශක්තිය නිර්මාණය කරන්නේ හිතින්, මනසින්. තේරුණාද? ඒ කියන්නේ අපිට අර මං ඉස්සල්ලා පින්නේ හිතන්න, කතා කරන්න, ක්‍රියා කරන්න කියලා ওই තුනට ජව ජවය නිර්මාණය කළ දෙන්නේ ওই ජවන් සිත් හතෙන්. එතකොට ජවන් සිත් හත ක්‍රියාත්මක වෙනකොට ඔන්න ඔතන තමයි රාග දේශ මොහ යෙදෙන්නේ. ආ ඒ ඒකට අනුරූප තමයි ඒ කියන්නේ අපි ඇලෙන ස්වභාවය, ගැටෙන ස්වභාවය, මේ අපි රැවටෙන ස්වභාවයත් එක්ක මේ ආස්වාස ප්‍රාස්වාස රැල්ල උඩ පල්ලෙහා උඩ පල්ලෙහා වේගින් වේගින් දුවන්න පටන් ගන්නෙ. තේරුණාද? මේක ටිකක් මේ ටිකක් ටිකක් හිතන්න ඕන කෑල්ල. හරියට උපහරණකින් කිව්වොත් අර ගෙදරක ස්විච් බෝඩ් ඔව් කියන්නකෝ බලන්න. මොලේයි නිකන් ගෙදරක ස්විච් බෝඩ් එකක් වගේ මට දැනෙන්නේ. ඔව්. ඒ කියන්නේ මේ ශක්තිය ඇවිල්ලා විඥාන ශක්තිය තමයි කරන්ට් එක. ඔව්. ඒක දකින්න බෑනේ. අන්න හරි. එතකොට ස්විච් බෝඩ් ස්විච් බෝඩ් එක නින් ඔක්කොම මෙතන පතුරවල මේ ගෙදර ක්‍රියාත්මක කරන්න භාණ්ඩයක්ම අන්න හරි. ෆ්‍රිජ් එකක් නේද? අන්න හරි ෆ්‍රිජ් එකක්, ලයිට් එකක්, ටීවී එකක්, රේඩිය එකක් ඔය ඔක්කොම ටික දුවන්නේ ටීවී එකක් නේද? ආන්න ඒ වගේ ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලිය දුවනකොට මීටරේ වැඩ කරනවානේ. වැඩ කරනවා. ඒ මීටරේ කොහෙද තියෙන්නේ සංසාරේට? <laughs> ඒ මීටරී තමයි කෙලිස් මීටරේ <laughs> තේරුණා <laughs> සංසාරයට ගන්න කර්ම ටික රැස් කරන මීටරේ තමයි ඊදුවන්නේ එතකොට හරියට හරියට හරි එතකොට බලන්න ඔබ නිවෙනකොට ඔබ මේක ඇත්ත දැනගන්නකොට මනස නිවෙනකොට අර ආයතන හයට පුළුවන් වෙනවද ඕන ඕන විදිහට ඇදන් දුවන්න ඇදන් දුවන්න බැරි වෙනවා අන්න බලන්න. ඔන්න ඕක තමයි පින්වේ සබ්බපාපස්සා කරන කුසලස් උපසම්පදා සතිත්ත පරියෝදපණම් කියලා. ඒ තම බුද්ධාන ශාසනං කියලා. ඒ කියන්නේ අන්න බලන්න ඔය සංසිද්ධිය අපිට හරියට තේරුණාම එක තැනකදී මුලින් ඒ තැනදී අපි නතර වෙනවා. අන්න ආපස්සට ගමන පටන් ගන්නකොට මොකද වෙන්නේ? මෙච්චර කාලයක් ඔය ආයතන හය දිව්වා. මේ මනස ඇතුලේ ඕන ඕන විදිහට පිණුම් ගැහුවා. ඒ පිණුම් ගහපු ටික නතර වෙන්න ගන්නවා. ඕන ඕන පැතිවලට හය පැත්තට ඇදන් දුවන්න බැරි වෙනවා. දුවන්න බැරි වෙනකොට අන්න ප්‍රඥාව කියන එක වැඩෙන්න පටන් ගන්නකොට මනස පිරිසිදු වෙන්න ගන්නවා. මනස ආලෝකමත් වෙන්න ගන්නවා. ඒ ආලෝකමත් වෙන්න ආලෝකමත් වෙන්න මොකද වෙන්නේ මේ ආයතන හයට බැරි වෙනවා ඇදන් දුවන්න. කැමැති කැමැති විදියට. අරකින් මේ ඇයි අර අරක තුලනේ මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. එයා මේක කන්ට්‍රෝල් කරන්න ගන්නවා. ඒකෙන් මේක කන්ට්‍රෝල් වෙනකොට ඒ ඒ විදියට ධර්මයන් හට ගන්න පටන් ගන්නවා මේක ඇතුලේ. ක්‍රියාව ඒ විදිහට සිද්ධ වෙන්න ගන්නවා. බලන්න ඒකට අනුරූපව නේද ඔබට භෞතිකයේ නිර්මාණය වෙන්නේ. ඔබට පේන රූප වෙනස් වෙන්න ගන්නවා. ඔබට ඇහෙන දේවල් වෙනස් වෙන්න. ඔබට මේ දහම් ඇහෙන්න ගන්න ඒක නිසා නේද? ඔය බලන්න කොක්කොම ටිකක් වෙන ලෝකයක්. දැන් වෙන පරිසරයක් ලෝකයක්ම වනවා. ඒකට ඕන කරන කල්යාණ මිත්‍රයෝ හම්බ වෙන්න ගන්නවා. ඒකට ඕන කරන යාළුවෝ හම්බ වෙනවා. ඒකට ඕන කරන පරිසරය නිර්මාණය වෙනවා. භෞතිකී නිර්මාණය වෙනවා. භෞතිකය වෙනස් වෙන්න ගන්නවා. ස්වභාව දහම වෙනස් වෙන්න ගන්නවා නේද? ඔව්. හරියට හරි. එහෙම වෙනස් වෙනවා. එතකොට බලන්න අර කතාවත් එක්ක දැන් මේක හරියට එනවනේ තැලි වෙලා. ඔව්. අන්න බලන්න ඒ එනකොට ඔබ ඒ ඒ ඒ තුල යනකොට ඒකට ධර්මිය සකස් වෙනකොට ඒ ස්වභාව දහම ඔබ අත්විඳිනකොට ඔබට ඒ තුල සුවයක් දැනෙන්න පටන් ගන්නවා. ඔබට ඒක තමයි මහත්ය මට හිතෙන්නේ දිව්‍ය බ්‍රහ්ම ඒ ඒ ස්වභාවය දකින්නේ මට ඒ තුල තමයි. හරිනේ. ඒ ඒ ඒ ඒ ඒ තුල නේද අර මං කිව්වේ අර තේජෝ ස්ථතිය වෙනස් වෙනව නේද? ඒ එතනට එතනට. අන්න ඒව අත්විඳින්න පුළුවන් වෙනවා. ඒක තමයි වෙන්නේ දැන් ඔය. ඒක ඒ අත්විඳින්න පුළුවන් වෙන දිව්‍ය කෙනෙක් සියලු ලෝක සත්වයා කෙරෙහි තියෙන මේ වෙකට අර දිව්‍ය දිව්‍ය තල දිව්‍ය තල දැන් මිනිස්සු හිතන් දැන් හැමෝම අපි හිතන් හිටියේ තියෙනවා කියලා නෙමෙයි බාහිරේ අහසේ ඔහොමද එහෙම නෙමෙයි අර සිත තුලම අර දිව්‍ය ස්වභාවය පිහිටනවා අන්න හරි ඒ බ්‍රහ්ම ස්වභාවය පිහිටන එහෙම එකක් තමයි මට දැනෙන්නේ එතකොට එතකොට බලන්න එන්න එන්න සැහැල්ලු වෙනවා සැහැල්ලු වෙනකොට අපි කොහට දැනන්නේ උඩට උඩට උඩට උඩට නේද උඩට අන්න උඩට උඩට යනකොට අපිට දැනෙනවා නේද අපිවත් මේ කොහේ හරි කනෙක් කනෙක් වෙනවා වගේ කියලා ඔයද තේරෙන අද සිද්ධිය දැන් මේ කොහොමද වෙන්නේ කියලා. අන්න බලන්න. ඒ ඒ මොහොතට ඒ ඒ විදිහට හිත මනස පිරිසිදු වෙනකොට සුද්දාස්තක චලිතය ඒ ඒ විදිහට නිර්මාණය වෙනවා. ඒ ඒ විදිහට තේජෝ ස්ථති පිහිටන්න පටන් ගන්නවා. ඒ තේජෝ ස්ථති පිහිටන්න පටන් ගන්නකොට ඒ ඒ භෞතිකයේ ඔබට නිර්මාණය වෙනවා. ඒ ඒ ප්‍රසබාදාම ඔබට හම්බ වෙනවා. ඒ සබහාදාම කියලා කියන්නේ හැම කෙනෙක්ම එකන්නේ හැම හැම දෙයක්ම ගහ කෙනෙක් පුද්ගලයෝ හැම දෙයක්ම මේ හැම දෙයක්ම ඔබ පරිසරයත් වෙනස් වෙනවා හිතිය ඒක තමයි පරිසරය කියන්නේ ඔක්කොම සබඳතාව ඔබට අනු ඔබගේ මනසට අනුරූප ඔබට හැම දෙයක් ඒ හැම දෙයක්ම ඔබට නිර්මාණය වෙනවා ඔබ තුල වෙනවා වෙනවා ඒක හරි එතකොට බලන්න දැන් අපිට කිව්වේ සබඳතාවට ලං වෙන්න සබඳතාව බවට පත් වෙන්න කියලා නේද ඔව් එතකොට දැන් නැගලා තින්නේ කෝච්චියටනේ ඉති කාරී නේද එතකොට එතකොට එහෙනම් එතනට එතකොට බලන්න එහෙනම් ඉර පායන එක වැස්ස වහින එක හුලං හමන එක මේ ගස්වැල් හැදෙන එක මේ මේ ඒවෙන් ගෙඩි හැදිලා අපි මේ ජීවත් වෙන එක මේ ඔක්කොම අපි දැම්ම සබහ දහම කියලා මේ ගංගා ගලන එක ඇලදොල මේ නේද දියෑලි මේ සබහ දහම කියලා ගෙවල් හදන එක පාරවල් හදන එක ඒවා අපි කරනවා කියලා බෙදාගත්තා ඔව්. දැන් ඔබට පේනවා නේද වැටක් ගහපු තැන අපිට අර සබහා දහම වහිමි වෙලා කියලා. ඔව් එළිය වෙන් කරගත්තනේ. ඒක අන්න බලන්න. ඒක නේද ආවේ මමත්වයේ කියලා. මගේ කියලා ගත්තේ ඕක ඇල්ල නේද? ඒ කියන්නේ ඔබට ලෝකයක් හම්බ වෙන්නේ පංච උපාදානස්කන්ධයක් හටගෙන. ස්කන්ධ පහක් ස්කන්ධ හට ගැනීමත් තුළ තමයි ඔබට ලෝකේ නිර්මාණය වෙන්නේ. ඔබ ගත්තා නේද පංච උපාදාන ස්කන්ධය මමයි කියලා. ඒක නේද සක්කාය දිට්ඨිය කිව්වේ. ආ ඔබ ඒක අතෑරියා ඒක මම නෙමෙයි ඒක මේ සිදු වෙන ක්‍රියාවලියක් කියලා. ඒ ප්‍රමාණයට මමත් ඒ දුරු වුණා. අන්න බලන්න. ඊට පස්සේ තව දුරටත් ඔබ තුල මමත්වයක් තියෙනවා සක්කාය චිත්ත සක්කාය සක්කාය සංඥාවක්. හැඟීමක් තියෙනවා ඒත් මමයි කියලා මේක. ඒ ටිකක් පිය වෙනකොට ඔබතුමා ඔබතුමියගේ අන්න බලන්න අර වෙන ධර්මතාවයටම ඔබ ඉඩ දෙනවා. ඉඩ දෙනකොට ඔබ සක්කාය සංඥාව අතාරිනවා ඔබට. සක්කාය සංඥාව කියන්නේ මම කියන හැඟීමක් තියෙනවා. මම කියන හැඟීම අතාරිනවා කියන්නේ අනාගාමී ස්වභාවය. ආන්න බලන්න. ඒ ප්‍රමාණයට ඔබට සබහාදහම ඔබට ලං වෙලා නේද? මනස ඒ මේ ප්‍රමාණයට මනසේ ලෝකීය ස්වභාව දහම බවට පත් වෙලා නේද? ආයි කාම සුගතියක උපදින්න තියෙන අවස්ථාවක් නෑ ඔබට. ඒ කියන්නේ සතර අපාය මනුස්ස දේව කියන කොහෙවත් උපදින්න හේතු නෑ ඔබට. ආන්න බලන්න. ඔන්න බලන්න. එතකොට ඔබ ඉන්නේ බ්‍රහ්ම රූප අරූප කියන ස්වභාවය තුල. බ්‍රහ්මතලනේ. අන්න බලන්න. ඒ එතන තියෙනවා සක්කාය චිත්ත කියලා ස්වභාවයක්. මම කියන දැනීමක් තියෙනවා. එහෙනම් බලන්න ඒකත් tie වෙලා ගිය වෙලාවට නේද අරියතුන් වහන්සේ කෙනෙක් කියන්නේ. එහෙනම් අන්තිමට මොකද්ද වෙන්නේ නැති වෙලා තියෙන්නේ? පංච උපාදානස්කන්ධය මම කියලා ගත්ත දෘෂ්ටියයි මම කියලා ගත්ත හැඟීමයි මම කියලා ගත්ත දැනීමයි නේද? ඒ කියන්නේ මමත් දිය වෙච්ච තැන පරාර්ථය. ඒ කියන්නේ ස්වභාව දහම කියන එක නේද? එතනනේ දරියතුන් වහන්සේ කියන්නේ. ආ දැන් තේරුණා අද සිද්ධිය වෙන හැටි. එහෙමයි මහත්තයෝ. එහෙමයි. එහෙනම් අන්න බලන්න. එතකොට බලන්න ඔබතුමීට එහෙනම් මේ අපි කතා කරේ කතන්දරේ කතා කරන ගැති හුස්ම රැල්ලත් එක්ක. හුස්ම රැල්ලනේ. එතකොට බලන්න එහෙනම් හුස්ම රැල්ල කියන්නේ කෙනෙක් පුද්ගලෙක් නෙමෙයි නේද මේ ස්වභාවිකව සිදුවෙන මේ ක්‍රියාවලියේ එක කොටසක් නේද මේ තියෙන්නේ. එහෙමයි. ඒකත් මගේ කියලා ගත්ත නේද? ඔව් ඒකත් මගේ කියලා ගත්තනේ. ඒකනේ අර බාහිරින් පෙන්නුවේ නේද මහත්තයෝ මට. අන්න හරි. ඒක තමයි මම පෙන්නුවේ. එතකොට පෙන්වන්න ගත්තේ. දැන් එහෙනම් ඔබතුමිය ඔබතුමිය දකිනවා මේ අන්න බලන්න. දැන් ඔබ මැරෙන වෙලාවක ඔබට හිර වෙන්නේ ගෙයක්ද, ගහක්ද, ඉඩමක්ද, වාහනයක්ද, දරුවෙක්ද, හුස්ම රැල්ලද? හුස්ම රැල්ලනේ. <laughs> ඔබ හුස්ම රැල්ලේ ඇත්ත දැනගෙන තිබුණොත් ඔබට බයවෙන්න දෙයක් තියෙන ආ ඔබට ඒකෙන් නිදහස්සලා යන්න පුළුවන් නේද ආ දැන් තේරුණාද ඒ එහෙනම් ඔබ මැරෙන මොහොතක ඔබේ හුස්ම රැල්ල එල්ලෙන්න යන්නේ නේද ආන්න බලන්න හොඳයි එහෙමනම් මම මේ වෙන කතාවක් කියන්න ඇවිල්ලා වෙන පැත්තකට ගියා ඒ වුණාට මට හිතෙනවා ඒක හොඳයි කියලා ඒ විදිහට කතා කරපු එක එතකොට එහෙනම් එහෙනම් බලන්න මේ ඔබ නිවෙනවා නිවෙන්න නිවෙන්න නිවෙන්න මනස නිවෙනවා. මනස නිවෙනවා. මනස නිවෙනවා කියන්නේ මනසේ නිවීමමයි නිවන. මනස නිවෙනකොට බලන්න මොලයත් හෘදේ වස්තුවත් ඔය යොදාගෙන මේ ආයතන හය දුවපු ගමන එන්නේ එන්නේ එන්නේ එන්නේ එන්නේ අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා යනවා. අඩු වෙලා අඩු වෙලා යනවා කියලා කියන්නේ මොකද්ද? හතරාකාරයක සුද්දාස්තක චරිතය එන්නේ එන්නේ එන්නේ එන්නේ අඩු වෙනවා. හතරාකාරයක සුද්දාස්තක චලිතය අඩු වෙනවා කියලා කියන්නේ කම්පණය අඩු වෙනවා. කම්පණය අඩු වෙනවා කියන්නේ චලනය අඩු වෙනවා. ආන්න බස නිස්සිතස්ස චලිතං අනිසිතරිසං අනිසිතස්ස චලිතං නැති. හ්ම් චලිතය අසති පස්සද්ධියා කියලා මෙන්න මේ පස්සද්ධියට පස්සෙන් පටන් ගන්නවා. හරිද? ඒ කියන්නේ පස්සද්ධියට පස් වෙනවා කියලා කියන්නේ සංසිඳීම ඔබට දැනෙන්න පටන් ගන්නවා. ඒ ප්‍රමාණයට. ආන්න බලන්නේ සංසිඳීම දැනෙන්න දැනෙන්න දැනෙන්න දැනෙන්න අන්න බලන්න මනස පිරිසිදු වෙනකොට ඔබගේ ආයතන හය දුවන දිවි එන්නේ ඉන්න දුවන එක අඩු වෙනවා කියන්නේ ආයතන පළවෙනි සැරේට ඔබේ ජීවිතයේ පළවෙනි සැරේට ඔබේ සංසාර ගමනේ පළවෙනි සැරේට ආයතන විවේක ගන්න පටන් ගන්නවා ඒ <laughs> කියන්නේ තේරුණාද කිය? ඒ කියන්නේ ඇහැ විවේක ගන්න ගන්නවා. අන්න විවේක නිසිතස්ස කියන තැනට එනවා. කන විවේක ගන්න බලනවා. දිව විවේක ගන්නනවා. නහය විවේක ගන්නවා, කය විවේක ගන්නවා, මනස විවේක ගන්නවා. ඔබ විවේක ගන්නකොට බලන්න නිරෝධ විරාග නිසිතස්ස. ඔබ විරාග පැත්තට යනවා. ඊට පස්සේ නිරෝධ නිස්තිතස්ස අන්න ඔබ නිරෝධයේ පැත්තට යනවා ආ අන්න බලන්න අවසානයේදී වස්සග්ග පරිණාමි එලා මෙන්න මේ ගමන ඔබ ඉවර කරන තැනට ඔබ යනවා මේ ගමන යනවා ඒක තමයි ඇත්ත එතකොට බලන්න අන්නේ වෙනකොට පැහැදිලිවම පැහැදිලිවම මේ ආස්වාද ප්‍රසවාස රැල්ල පෑහෙන්න වෙනසක් වෙනවා. ඒ වෙනස් වෙනකොට බලන්න මේ කය අන්න බලන්න පඨවි මම ඔබට කිව්වා පඨවි ආපෝ තේජෝ වායෝ මේ කියන ආහාරජ සුද්ධාස්තකවල චලිතය වෙනස් වෙනකොට වර්ණ ගන්ධ රස ඕජා වෙනස් වෙනවා. ඔබේ පැහැය වෙනස් වෙනවා. ඔබේ ධාතු ස්වභාවය වෙනස් වෙනවා. ඔය කය හැදිලා අන්න බලන්න මේ සියල්ලම වෙනස් වෙනවා. මේ පැත්තත් වෙනස් වෙනවා. අර පැත්ත වෙනස් වෙනකොට මේ පැත්තත් වෙනස් වෙනවා. හ්ම්. එක පැත්තක් නෙමෙයි. මොකද ඒකට අනුරූප වුනේ මේව ක්‍රියාත්මක වුනේ. මේවත් වෙනස් වෙන්න ගන්නවා. ආ නවලලා. ඉතින් ඔන්න ඕක තමයි. ඔව් මට හිතෙනවා අදට ඔව් කියන්න. ඒක ඇත්ත වහන්සේ ඔබතුමා කියපු කතන්දරේ මම අසා සිටින අයටත් දැනගන්න එක මේක ප්‍රායෝගිකව පොඩ්ඩක් අත්විඳින හින්දා කියන්න මට අවසර දෙන්න මොකද මේ නැත්තම් අර ඒක ප්‍රායෝගික දැනෙන්නේ නැතිව කෙනෙක් කියනවනේ නෑ මෙහෙම වෙන්නේ නැහැයි කියලා හිතනවනේ නෑ ඇත්තටම අර මෙහෙම මේක මට වැටහිච්ච වේ වෙලාවේ මගේ අර කායිකව මට අමුතුම සිසිලසක් දැනෙන්න ගත්ත ඇත්තටම ඊට පස්සේ මේක ගෙවි ගෙවි යනකොට මේ පපුව පුදුම විදිහට සිසිල් එක ජෙල් එකක් වගේ වෙන්න ගත්තා. يعني ඇතුළ. මේ හાર્ට් එක සමහරකට මම අල්ලලා බලනවා මේ වැඩ කරනවා කියලා. හරි එහෙම තත්ත්වයක්. සුවක්. එතකොට ඔල් හිස මුදුරින් නිකන් හැම වෙලාවෙම සියුම් නිකන් උලන් රැල්ලක් වගේ නිකන් සීතල එකක් දැනෙන්න ගන්න ගත්තා. සමහර විට ඒක මේ ස්වභාව ධර්මයේ අර කියනවා වගේ අර අර මොනවාද කෙලෙස් ගින්න නිවෙනකොට මොකද පුදුම ගින්නක් නේ අර අපිට ප්‍රශ්නයක් ආවහම තියෙන්නේ අර වේදනාව ආවම ඒ ගින්න ඒක ඇත්තටම මහාම මහා ගින්නක් තියෙන්නේ ගින්න නිවුනහම සිසිලස දැනෙන එක ප්‍රායෝගිකවම ඕනම කෙනෙකුට මට හිතෙනවා අතින්දින්න පුළුවන් කියලා හරි මග යන කෙනාට මම හිතන්නේ බොහෝ දෙනෙක් දන්න අය දන්නව ඇති මේ පපුව මා පුදුම සිසිලසක් දැනෙන්න ගන්නවා මහත්තයා නිකන් හරියට ජෙල් එකක් වගේ පපුව උඩ හිස මුදුනේ සිටම්ම තියෙනවා ඒක හොඳයි හොඳයි <laughs> එහෙමනම් හොඳයි එහෙනම් ඔබතුමීලා ඔබ සීල දෙනාටම අතන ඔබගේ මේ පැමිණීම නිසා මම හිතන්නේ බලන්න හරි සියුම් දහම් කරුණු ටික අපිට එළියට ගන්න පුළුවන් වුණානේ ප්‍රායෝගික පැත්තෙනුත් නේද හැම පැත්තකින්ම. ඉතින් එහෙමනම් ඒක හරි වටිනවා. මොකද අපේ අපේ මේ අත්දැකීම් තව කෙනෙක්ට අපිට දෙන්න පුළුවන් ඒක පුදුමාකාර දෙයක්. ඒක තමයි සරු බීජයක් වෙපිරෙන තැන. එතකොට බලන්න ඔබ මෙතනින් නිදහස් වෙනවා කියන්නේ එක්කෙනෙක් නිදහස් වෙනව නෙමෙයි. තව බොහෝ දෙනෙක් නිදහස් වෙලා යනවා. ඒ කියන්නේ බලන්න ඔබ මෙතනින් ජීවිත ගමන නතර කරොත් ඔතනින් එහාට සකස් වෙලා යන්න හිටපු ඔක්කොමලා නිදහස් වෙනවා නේද? ওই ගමනේ. දැන් ඒ කියන්නේ ඔබ මෙච්චර කාලයක් මේ ආපු ගමනේ මේ සංසාර ගමනේ බලන්න ඔබ එක එක විදිහට රූපත් එක්ක ඇවිල්ලා තියනවා නේද? එක එක එක එක එක එක විදිහ හැව ඇරලා තියනවා නේද මේ සංසාර ගමනේ? තව මේක නොතේරුණොත් <laughs> එතකොට මේක නොතේරුණොත් ඉස්සරහට අරින්න තිබුණා නේද? තව ඔය වගේම අනන්ත ප්‍රමාණයක හැවවත් ඒ ඔක්කොම ඒ ඔක්කොම නිදහස් නේද ඔබ මෙතන නිදහස් වුණා නිදහස් වෙනවනේ ගමන නැවැත්තුවනේ අන්න බලන්න ඒ ඔක්කොම නිදහස් නේ එහෙනම් එක්කෙනෙක් නිදහස් වෙනව නෙමෙයිනේ එහෙම කතාවක් නේ එහෙනම් මේකේ තියෙනවා ඊට වැඩිය ගැඹුරු කතාවක් නේ හොඳයි අන්න ඒ පැත්තත් හඳින් දකින්න අවසාන වශයෙන් එකම එක කරුණක් මම වටහන් ඉන්නේක හරිද කියලා දැනගන්න මහත්මයා දැන් මේ මේ தත්ත්වෙන් අපි දැන් මෙහෙම ඉන්නවනේ අපි දැන් අවබෝධ කරගෙන යනකොට දැන් මේ ක්‍රියාවක් වෙනකොට දැන් අපි සාමාන්‍ය ජීවිතේ යම් ක්‍රියාවක් අපිට සිදු වෙනවා මම තාම ගිහි ජීවිතේනේ එතකොට පන්සලක වගේ නම් අපිට එහෙම වෙන්නේ සාමාන්‍ය දිනදා ජීවිතේ දරුවොත් එක කියන්නේ ගැටෙන අවස්ථා එහෙම එනවා එතකොට මම අර නවෝදිත් එක්කත් එක කිව්වා දැන් අපි විපාකය කියන එක අපි ගොඩාක් ඉවර වර වෙනකොටනේ මේ පාරමිතා පුරනකොටනේ මේ පැත්තට හැරෙන්නේ. එතකොට දැන් මේ ඥාන ගමනේ ඒ වුණාට පස්සේ අවබෝධයකට පත් වුණාට පස්සේ යනකොට වෙන ක්‍රියාවේදී ඒ විපාකයේ සුළු වශයෙන් හෝ විඳලම නේද අපි මේ මේ මේ මේ මේ භෞතික කය අතහරින්නේ. ඒක එහෙම මම වටහින එක හරිද? ඒක වැරදිද? ඔව් ඒ කියන්නේ මෙහෙමයි. දැන් විපාකයකට සකස් වෙන එක සකස් වෙනවනේ රහතන් වහන්සේට. ඒ අව්‍යාකෘතව සකස් වෙන සකස් වීම වෙනවමයි. ඊට පස්සේ අපි හිතමු අවසාන භවයක ඉන්නේ කියලා. දැන් මේ අවසාන භවයේ මේකේදී මේ සංසිද්ධිය ඉවරම වෙනවා නම් එහෙනම් තව විපාක සකස් ඒ කියන්නේ විපාක පරිසම් දෙන්න අවස්ථාවක් නැහෙනේ. එහෙනම් මේ අවසානයේදී පරිසම් දෙන්න පුළුවන් ඒ ඔක්කොම ටික ඒ කියන්නේ ඒ කියන්නේ ප්‍රබලව තියෙන ඔක්කොම ටික ඇදිලා එනවා. ඇදිලා ඇවිල්ලා ඒ ඔක්කොම අන්න ඒ ඔක්කොම පරිසන්ද ඒ විපාක එන්න ගන්නවා. දැන් ඒක ඒ වගේ අපිට ඕන තරම් දකින්න පුළුවන් නේද? ශේෂව තිබිච්ච මුගලන් මහරහතන් වහන්සේගේ ශේෂව තිබිච්ච විපාකයක් ඇදිලා ආපු හැටි. අවසාන මොහොතේනේ. අන්න ඒ වගේ එතකොට අපිට ඒව දකින්න පුළුවන් නේ. එතකොට ඒ ඒ එතකොට එහෙනම් මේ කායික කායිකව විඳින්න තියෙන ටික විඳින්න වෙනවා. ආ ඒක කායික. හැබැයි ඒක මානසිකව නෙමෙයි. මානසික. අන්න ඒක තමයි බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ. කය ලෙඩ වෙන එක වෙනවා. හිත ලෙඩ කරගන්න එපා කියලා. ඔව්. <laughs> ඒ කියන්නේ ඒක අවබෝධ වෙලා එතකොට එයා හිතේ ලෝකෙ මිදිලා ඉවරයි. කයට වෙන ටික වෙනවා. ඇයි? කයේ ස්වභාවයම ජරා මරණනේ. කයේ ස්වභාවයම ජරා මරණ. නේ? ආ ඒක එහෙනම් ඒක ඒක අත්විඳින්න වෙනවා. ඒ විපාකයට ඒ විපාක ටික විඳින්න වෙනවා. ඒ විපාක වට්ටියට සෝ මේ කියන්නේ කවදා හරි කය කඩාගෙන වැටෙනවා. ඒ විපාකේ විඳින්න වෙනවා. ඒකෙම සිද්ධ වෙනවා. දුකෙන් තොරව නේද? ඔව් ඒ තොරව විඳිනවා. ඔව්. ඒ කියන්නේ කායික කායික දුක්ඛයක් තියෙනවා. කායික දුක්ඛයක් තියෙනවා. ඒක ඒක විඳින්න වෙනවා. හිතේ නෑ. මානසික දුකක් නෑ. මානසික දුකෙන් මිදෙලා තියෙන්නේ. ආන්න ඒ සිද්ධිය සිද්ධ වෙනවා. ඒක ඒකේ ස්වභාවයෙන්ම දැන් අපි ඒකනේ අරන් තින්නේ සැපයි කියලා. ඔව්. ඒකනේ දුක සැප හැටියට. ආ ඒක තමයි ඒකයි ඒකයි සිද්ධිය. ඉතින් ඒක ඒක ඒ විදිහටම සිද්ධ වෙනවා. එතකොට උන්වහන්සේට උන්වහන්සේ දුකක් විඳිනවා කියලා අහුවෙන්නේ නැහැනේ. මොකෝ ඒක උන්වහන්සේගේ කයක් නෙමෙයිනේ. ඒ කය උන්වහන්සේගේ කියලා ගන්න හේතුවක් සකස් වෙන්නේ නැහැනේ උන්වහන්සේට. නමුත් මේ සිද්ධ වෙන සිද්ධිය සිද්ධිය තුල කායික දුක්ඛයක් විඳින්න තියෙනවා ඒක විඳින්න වෙනවා. ඒක වෙනවා. ඒ කොහොමත් මහත්මයා අර මනසේ වේදනාවේ මිදුණට පස්සේ අර කායික වේදනාව තදබල ලෙස දැනෙන්න පටන් ගන්නවා. මොකද අතනින් ගිලි වුණාට පස්සේ අර කයේ තියෙන යම් යම් සුළු සියුම් වේදනාවලුත් අර තමුන්ට ඒක දැනෙන ගතියක් වෙන මම දෙක හරිද තියෙනවා තියෙනවා තියෙනවා ඒක වෙනවා ඒක වෙනවා ඒක වෙනවා ඒක වෙනවා සැප දුක් කියන දෙක මේ විදිහට දැනෙනවා සැපත් ඒ විදිහට උපරිමම යනවා දුකත් ඒ විදිහටම එනවා ඒක දැනෙනවා ඒක හරි ඒක හරි ඒ ඉතින් මේ කයේ කොහොමත් අපිට නොදැනුණාට හිත වෙන විදිහකට අපිව රවට්ටගෙන එක්කන් කියන්නේ මේකේ තිබිලා තියෙන දුකක්ම තමයි. මේ දුක් ගොහාවක්ම තමයි. එහෙමයි. ඔව්. අපිව ඒක නොපෙන්නා එක එක වේව පෙන්න පෙන්න ගියා මෙයා. ඔව්. විපරිණාමයම තමයි හැම පැත්තම පෙන්වලා තියෙන්නේ. හැම පැත්තෙම තියෙන ජරා මරණ කියන ස්වභාවයමයි තියෙන්නේ. ඔව්. ඕකම තමයි. ආන් හරි. ඕක තමයි පෙන්වන්නේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ. අනත්ත ලක්කන සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ පස්සක සවුතන්ට පෙන්නේ ওই කතන්දරේමයි. ඒකේ තහන්නේ රූපේ ගැනමනේ. රූපේ විතරූපේ දකින්න කියන්නේ රූපේ නිච්චදා නිච්චද. රූපේ අනිච්ච ස්වභාවයමයි දකින්න කියලා කියන්නේ. ඒක බලන්න රූපේ අනිච්චයි කියලා දකිනකොට රූපය නිසානේ වේදනා සංඥා සංකාර විඥාන හටගන්නේ. එතකොට රූපේ අනිච්ච නම් මේ මොහොතේ හටගන්න එක දෙපාරක් වෙනවද ආයි? ආයි වෙන්නේ නෑ. ආන්න බලන්න. අන්න ওই පැත්තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ අනිච්ච ගඟයි හඳයි ඒක. ඒ උපමාවම තමයි. හරියට හරි. ඔව් ඒ උපමාව තමයි. ඒක තමයි මාසු මාර පුදුම එනං මහත්තයා. මට පුදුම තුනේ ඒක ඇහුනහම ඔබතුමා එනං හරිම දේ තමයි මේ කියන්නේ කියලා. සාදු සාදු සාදු සාදු. හොඳයි හොඳයි හොඳයි හොඳයි. මොකක් කියන්නේ මහත්තයා? ආ හොඳමයි හොඳමයි. එහෙනම් ඔබතුමීට සීල දෙනාටම මේ මේම ඔබතුමත් සුවපත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳමයි. එහෙනම් සියලු දෙනාටම හොඳයි. තෙරුවන් සරණයි නිශාන්ත මහත්තයා. ආ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.